නයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි අද අඟහරුවාදා තවත් නිවෙන නිවීම ධර්ම සාකච්ඡාව සඳහායි එක්වන්නේ අපි මේ වෙනකොට දේශනා 9ක් <clears throat> සාකච්ඡා කරලා තිනවා. ඉතින් කෙටි හැඳින්වීමක් කරනවා නම් මේ නිවෙන නිවීම දේශනා මාලාව අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේ විසින් මීට වසර ගණනාවකට කලින් නිස්සරණ වනයේදී යෝගාවචර සංඝ පිරිස අරභයා දේශනා කරලා තිනවා. ඒකත් දේශනා කරන්න යෙදුණෙත් යෙදුණෙත් අතිපූජනීය මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ බලවත් ඉල්ලීම පරිද්දෙනුයි. ඉතින් උන්වහන්සේගේ ඉල්ලීම පරිද්දේ උන්වහන්සේවත් පෙරටු වේ තියාගෙන අතිපූජනීය කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු මේ දේශනා මාලාව දේශනා 33කින් සමන්විතයි. ඒ වගේම මේක දැන් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් අපි ටික ටික මේ එක එක දේශනාවක් ඔස්සේ තවදුරටත් ඒටි අන්තර්ගත ඒක එක දේශනාවක අන්තර්ගත කරුණු සාකච්ඡාවට බඳුන් කරමින් ඉදිරියට යනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් දෙක දේශනාවක් සාකච්ඡා කරන්න සෑහෙන කාලයක් යනවා. මොකද මේ එක දේශනාවක සෑහෙන සාර ගර්භ කරුණු රසක් අන්තර්ගත වෙනවා.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 එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, සංහාව ෂය කිරීම. නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 10 වන දේශනයයි මේ. විඥාණයෙහි පිළිඹු වන නාම රූපය පිළිඹුවක් පමණක් බව තේරුම් නොගැනීම නිසා සක්කාය දිට්ඨිය ඇතිවන හැටි අපි ගියවර තේරු ගියවර දෙසුම අවසානයේදී උම්මංග ජාතකයෙන් ගත්තු මන ප්‍රශ්නය පිළිබඳ උපමා කතාවක් ආශ්‍රයෙන් තරමද්දුරට පැහැදිලි කරන්න උත්සාහ කළා. පොකුණෙහි දියේ පෙනෙන මණිකක් අනුව පොකුණේ මණිකක් ඇත්ත වශයෙන්ම තියෙනවායි කියලා හිතාගෙන එක්තරා පඬිවරයෙක් පොකුණෙහි දියක් ඉවත් කරලා මඩක් ඉවත් කරලා විහිසරපත් වුණ හැටි ඒ කතාවෙන් අපි සැකෙමින් සඳහන් කළා. ඒ වගේම මේ නාම රූප පිළිබිඹුව සත්‍ය වශයෙන් ගැනීම නිසා ඇති වුණු සක්කාය දිට්ඨිය නිසා ශාස්වත උච්ඡේදය යන මේ දෘෂ්ටි දෙක එහෙම නැත්නම් භව විභව වශයෙන් ගන්න දෘෂ්ටි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා. ශාස්වත දෘෂ්ටිය ආත්ම ස්නේහය අනුව ආත්මයක් ඇත කියන හැඟීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට බලාපොරොත්තු වුණා. විභව දෘෂ්ටිය එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටිය ආත්ම ද්වේෂය ඇති කරගෙන මේ ආත්මේ මිදීම මරණයෙන් මතු සිදුවේ කියන බලාපොරොත්තුව ඇති කරගත්තා. මේ විදිහට මේ අංක දෙකම අර පිළිඹුව පිළිඹුවක් බව තේරුම් නොගැනීම නිසායි මේ විදිහේ අවුලකටපත් උනේ. බුදු පියාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්න මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙකෙන් මිදුනේ කොහොමද? අර භව විභව දෘෂ්ටි දෙක වෙනුවට යථා භූත ඥාන දර්ශනයක් ඉදිරිපත් කිරීමෙන්. ඒ කියන්නේ අර නාම රූප පිළිඹුව පිළිඹුවක්ගේ පමණක් පිළිඹුවක් පමණක් කියන්නේ යථා භූත ඥාන දර්ශනය උන්වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නා. මේ යථාභූත කියන වචනේ විශේෂ වැදගත්කමක් තියෙනවා. භව විභව කියන වචන දෙකත් එක්ක සසඳන බලනකොට භූත කියන වචනේ අමුත්තක් තියෙනවා යථා භූත මේ යථා භූත කියන වචනේ අර්ථය පැහැදිලි කර ගැනීමට අපට උපකාර වෙනවා අපි පියස්සුගේ දේශනාවේදී අන්තමන් සඳහන් කළ එක්තරා ඉති උත්තක සූත්‍ර පාඨයක් ඒක සවිස්තරව ගත්තොත් අපිට මේ අදහස වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්. භූත කියන වචනේ බුදු පියාණන් වහන්සේ ඉදිරියට ගත්තේ මක් නිසාද? භව විභව ව්‍යවහාරයේ වෙනුවට භූත යන වචනයක් ඉදිරිපත් කළේ මක්නිසාද කියන එක. ඔව් එතකොට අපි චූට්ටක් ආයි කලින් සතියේ ඒක මතක් කරගත්තොත් කලින් සතියේ අර ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නා මේ උම්මග්ග ජාතකයේ එන ඒ උපමාවක් එදා අර මේ කවුඩෙක් අරන් ගිය මේ මණිකක් තියෙනවා තල් ගහක් උඩ ඒකෙන් ආපු දිස්නේ පේනවා මේ වතුරක එතකොට ඒක දැකලා එතන තියෙන මේ මණිකක් තියෙනවා කියලා එතකොට ඒකේ ආරංචිය පැතිරෙනවා මියුලුණුවර. එතකොට ඒ ආරංචිය පැතිරිලා මේ මණික ගන්න උවමනා වෙනවා රජතුමාට. රජතුමා ඉතින් සේනක පඬිතයාට ඒක බාර දුන්නාම සේනක පඬිතුව හිතන්නේ මේක මේ දැන් වතුරේ තියෙනවා කියලා නැත්තම් පොකුණේ තියෙනවා කියලා. ඊට පස්සේ තමයි යා ඒ පොකුණත් ඉඳලා හිස්සලා බලන්නේ මේ මඩත් අයින් කරලා බලන්නේ දැන් කොහොම මණික කියලා. බලවහම මණික නැහැ. නමුත් ඉතින් පස්සේ මහෞෂධ පඬිතුන්ට මේ මේ කාරණාව සැලකරාම එතුමා තේරුම් ගන්නවා මේක මේ පොකුණේ තියෙන මණිකක් නෙමෙයි මේක මේ වෙන තැනක තියෙන මණිකක් උඩක තියෙන මණිකක් ඒකේ දිස්නේ තමයි ඒකේ ඡායාව තමයි මේ වතුර වැටෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මේ ඡායාව බව තේරුම් අරගෙන පස්සේ ගහක තිබිච්ච මේ මණික අරගන්නේ. ඉතින් මෙතෙන්දිත් අර ප්‍රධාන වශයෙන් මතක් කරන්නේ මේ කටුකුරුඳ ස්වාමීන් වහන්සේ දැන් පොසතානන් වහන්සේ ඒ ඒ කාලෙදිත් මේ තරම් හොඳ නුවණක් තිබිලා තියෙනවා අර ඡායාව අල්ලගන්න යන්නේ නැතුව ඡායාව පස්සෙන් යන්නේ නැතුව ඡායාව තියෙනවා කියලා හිතන්නේ නැතුව ඡායාව ඇති වෙන්න හේතුව බලන ගතියක් යෝනිසෝ මනසිකාරයක් උන්වහන්සේට දත් තිබිලා තියෙනවා. එතකොට ඡායාව තමයි සාමාන්‍යයෙන් මේ අපි සාමාන්‍යයෙන් දකින්නේ. නමුත් ඒ ඡායාව ඇති වෙන්න හේතුව දකින්නවා කියන එක ඊට වඩා ටිකක් නුවණ මුහුකුරා යාමක් නුවණ වර්ධනය වීමක් තමයි තියෙන්නේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ උපමාව ගැනීමෙන් දැන් අපේ හිතෙත් තියෙනවා මේ බඳුම ක්‍රියාදාමයක් දැන් ඇහෙන් ගන්නා වූ රූපයක් නැත්නම් කනෙන් ගන්න ශබ්දයක් නාසයෙන් ගන්න ගඳක් සුවඳක් දිවෙන් ගන්න රසයක් කයෙන් ගන්න ස්පර්ශයක් මේ හැම දෙයක්ම අන්තිමට ගිහිල්ලා මේ හිතේ තමයි ඔක්කොම එකතු වෙන්නේ දැන් එතකොට මේ හිත එකතු වෙනකොට මේ හැම පංචේන්ද්‍රියකින්ම එන අරමුණක් අන්තිමට හිතේ නාම රූපයක් සැදීම සඳහා උදව් වෙන ගතියක් තියෙනවා එතකොට මෙන්න මේ නාම රූපය ඇවිල්ලා පිළිඹුවක් නමුත් අපි ඒක හිතන්නේ කෙලින්ම පිළිඹුවක් වශයෙන් නෙමෙයි ඒක ඇවිල්ලා කෙලින්ම සත්‍ය වශයෙන් තියෙන දෙයක් කියලා. එතකොට මේ නාම රූපය තමයි අපිට හැමතිස්සෙම හිත ඉස්සරහා තියෙන්නේ. විඥාන තිරයේ දැర్శණය වෙන්නේ මේ නාම රූප පිළිඹුව. අපිට ඒක හැබැයි සත්‍යක්. මේක තමයි ඇත්ත. කියලා ඉතින් අපි මේ නාම රූපය නාම රූපයක් වශයෙන් හඳුනන්නේ නැතුව මේක දෙයක් කරගෙන මෙතන කෙනෙක් ඉන්නවා, මෙතන පුජ්‍යලයක් ඉන්නවා, මෙතන සත්වයක් ඉන්නවා, මෙතන දෙයක් තියෙනවා කියලා ඒකට එක්තරා අන්දමකින් සජීවී බවක් හැඳලා අපි ඒකේ ඇලෙනවා. ඒක අපි ඒකේ ගැටෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් මෙතන මේ තියෙන නාම රූපය නාම රූපයක් බව තේරුම් ගන්න කෙනෙකුට පුළුවන් නම් ඒ වගේම ඒකවිල්ලා මේ හේතුන් නිසා හටගත්ත දෙයක් බව තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒ නාම රූපේ නාම රූපයක්ම වශයෙන් තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. නැත්නම් ඒක පිළිඹුවක් පිළිඹුවක්ම වශයෙන් තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මතක් කරනවා මෙතන ඒ නාම රූපය අල්ලගෙන ඒ නාම රූපය තියෙනවාය මෙතන ආත්මයක් තියෙනවාය මෙතන දෙයක් තියෙනවාය කියලා ගත්තොත් එහෙම එතනදී දෙයක් තියෙනවා කියලා ඒ දිගට ඒ නාම රූපය පවත්වා ගැනීමේ යොමනාවක් ශාස්ත්‍රීය දෘෂ්ටියක් වශයෙන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නැත්නම් මේක කරදරයක් කරගෙන මේක නැති කරගන්න ඕනේ මේක දුරු කරගන්න ඕනේ මේක වදයක් කියලා ඒකට වෛර කරන්න ගත්තොත් අන්න උච්ඡේද දෘෂ්ටියක් කරහා මේක ඔන්න මරණයේදී මේක නැති විය යුතුයි කියලා ඔන්න ඒකත් එක්ක ගැටෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේකේ අතරමැදින් යන පාරක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේක මේ හේතුන් නිසා හටගත්ත දෙයක්. මේක මෙන්න මේ මේ හේතුන් තියෙනකොට මේක හටගන්නවා. මේ හේතුන් නැත්තම් මේක හටගන්න විදිහක් නැහැ. එතකොට මේක පිළිඹුවක් බව අවබෝධ කර ගැනීම තමයි ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ. මේ මේ හේතුන් නිසා මෙන්න මේ ආකාරයෙන් මෙතන නිරූපණය වෙනවා. මෙතන මේ ආකාරයෙන් දිස් වෙනවා. විඥානය තුළ නාම රූපයක් බැහැ ගන්නවා. නාම රූපයක් වර්ධනය වෙනවා හේතුන් නිසා. අන්නේ හේතුන් හොඳින් තේරුම් අරගෙන ඒ හේතුන් දුරු කිරීමෙන් තමයි ඒතර ප්‍රඥාව භාවිතා කරලා ඒතකොට මේ සංසාර ගැටෙන් ගැටේ ලිහාගන්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් එතකොට මේ බඳු දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ සිද්ධ වෙන්නේ මේ නාම රූපය නාම රූපයක් බව පිළිඹබව තව තේරුම් නොගෙන මේක ඇත්ත කියලා අරගෙන ඒකේ කට්ටියක් ඇලෙනවා කට්ටියක් ගැටෙනවා. එතකොට මේ தත්ත්වය තමයි තවදුරටත් ස්වාමින් වහන්සේ දැන් ඉතිඋත්තක පාළියේ ඉදිරිපත් වෙන තවත් සූත්‍රයක් භාවිතා කරලා විස්තර කරන්න යන්නේ. හොඳයි. මේ ඉතිඋත්තක සූත්‍රයේ මේ විදිහටයි සඳහන් වෙන්නේ. විහි වික්ඛවේ දිට්ඨිගතේහි පරිඋත්ථිතා දේ මනුස්සා ඕලියන්ති ඒකේ අතිදේව මනුස්සා. තද්දේව මනුස්සා. විහි වික්ඛවේ දිට්ඨිගතේහි පරිඋත්ථිතා දේව මනුස්සා ඕලියන්ති ඒකේ අතිධාවන්ති ඒකේ චක්කුමන්තෝ පස්සන්ති කතංච භික්කවේ ඕලියන්ති ඒකේ භවරාමා භික්කවේ දේ මනුස්සා භවරතා භව සමුද්දිතා තේසං භව නිරෝධ නිරෝධාය ධම්මේ දේශීය මානේ න චිත්තං පක්ඛන්දති නප්ප සීදති න සම්තිට්ඨති නාදි මුච්ඡති එවං ඕලී යන්ති ඒකේ කතංච භික්කවේ අතිධාවಂತಿ ඒකේ භවේ නේව කෝපන ඒකේ අට්ඨියමානා හරායමානා jigucchamaana විභවං අබිනන්දಂತಿ යතෝ කිර භෝ අයං අත්තෝ කායස බෙහෙදා පරම්මරණ උච්චිජ්ජති විනස්සති න හෝති පරම්මරණ ඒතං සන්තං ඒතං පනීතං ඒතං යථාවಂತಿ ඒවං කෝ භික්කවේ අතිධාවಂತಿ ඒකේ කතංච භික්කවේ චක්කුමන්තෝ පස්සන්ති ඉද බිකු භූතං භූතතෝ පස්සති භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති එවං කෝ භික්කවේ චක්කුමන්තෝව පස්සන්ති දැන් මෙතන කියවෙනවා අර භව විභව දෘෂ්ටි දෙකේ ඒ අන්ත දෙකක් බුදු පියාණන් වහන්සේ මේ බුහත කියන වචනේ ආශ්‍රයෙන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාවත් ඊටමත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා මේ සූත්‍රයේ අදහස අපි දැන් තේරුම් ගන්න බලමු. වේහි භික්කවේ ditthිගතේහි පරිඋත්ථිතා දේව මනුස්සා දේව මනුස්සා ඕලී යන්ති. ඒකේ අතිදාවන්ති ඒකේ දෘෂ්ටි දෙකකින් මඩන ලද සිත් ඇති දේව මිනිසුන්ගෙන් ඇතමෙක් පසුබසිත් ඇතෙක්නෙක් ඇතමෙක් ඉක්මවා ය දිවයත් චක්කුමන්තෝව පස්සන්ති ඇස් ඇත්තේ ඇස් ඇත්තෝම දකිත් කතංච වික්කවේ ඕලී යන්ති ඒකේ කෙසේද ඇතමෙක් පසුබසින්නේ? භවරාමා භික්ඛවේ ද්වේ මනුස්සා භවරතා භව දේව මනුස්සා භවරාමා භික්ඛවේ දේව මනුස්සා භවරතා භව සමුදිතා තේසං භව නිරෝධාය ධම්මේ දේශීය මානේ න චිත්තම් පක්ඛන්දති නප්ප සීදති න සම්පිට්ඨති නාදි මුච්ඡති මහණෙනි දෙවි මිනිස්සු භවයට ඇලුම් කරන්නාහ භවයේහි ඇලුනාහුය භවයෙන් සතුටු වූවාහුය ඔවුන්ට භව නිරෝධයේ පිණිස ධර්ම ධර්මයේ දේශනා කරන කල්හි ඔවුන්ගේ සිත ඒ දෙසට නොපනි. එහි නොපැහැදෙයි. එහි නොසිටි. එහි නොමිදෙයි. මේ අන්දමි ඇතම් කෙනෙක් පසුබසි. කතංච භික්කවේ අතිදාවන්ති ඒකේ. ඇතම් කෙනෙක් ඉක්මවා දුවන්නේ කෙසේද? භවේනේව කෝපන ඒකේ අට්ඨියමානා හරායමානා jigucchamaනා විභවං අභිනන්දන්ති ඇතම් කෙනෙක් මේ භවයෙන්ම පීඩා විඳින්නාහු පීඩාවට පත් වූවාහු භවය නිසා ලැජ්ජාවට පත් වූවාහු භවය පිළිකුල් කරන්නාහු භව විනාශය පිළිබඳව සතුටු වේ භව විනාශයක් ලබා ගැනීමට උනන්දු වේ මෙන්න මේ විදිහට හිතලා යතෝ කිර භෝ අයං අත්තෝ කායස්ස භේදා පරම්මරණ අත්තා යතෝ කිර භෝ අයං අත්තා කායස්ස භේදා පරම්මරණ උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණා ඒතං සන්තං ඒතං පනීතං ඒතං යතාව යතාව යම් හේකින් මේ ආත්මය කයෙහි මිදීමෙන් මරණයෙන් පසුව උච්ඡේද වේද විනාශ වේද මරණයෙන් මතු නොවේද මෙන්න මේ தත්ත්වයේ ශාන්තයේ ප්‍රණීතය මෙයම යථා තත්ත්වයය මෙන්න මේ අන්දමින් ඒවං කෝ භික්කවේ අතිදහවಂತಿ ඒකේ මේ අන්දමින් ඇතම් කෙනෙක් ඉක්මවා ඉක්මවා දිව යන්නට තැත් කෙරෙත් ඉක්මවා දිවයේ කචං කතංච භික්කවේ චක්කුමන්තෝව පස්සන්ති ඇස්සත්තන් කෙසේද මහණෙනි දකින්නේ ඉද භික්ඛු මෙහිලා යම් භික්ෂුවා භූතං භූතතෝ පස්සති හටගත් දේහ හටගත් වශයෙන්ම දකි භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති හටගත් දෙය හටගත් හැටියටම තේරුම් අරගෙන ඒ හටගත් දේ පිළිබඳව නිර්වේදය කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. හේවං කෝ භික්කවේ චක්ඛුමන්තෝව පස්සන්ති. මෙන්න මේ අන්දමින් ඇස් ඇත්තෝ දකිත්. ඊළඟට මේ සූත්‍රයේ අගදී හොඳ ගාථා දෙකකුත් එනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ගන්න මේ සූත්‍රය ඉතිඋත්තක පාළියේ තියෙන මේ සූත්‍රය ඊටාම වටිනා සූත්‍රයක්. මේකේ අර උච්ඡේද දෘෂ්ටියත් සාසන දෘෂ්ටියත් ගැන කියවෙනවා. ඊට අමතරව කොහොමද නිවැරදිව කෙනෙක් ලෝකේ දිහා බැලිය යුත්තේ කියන කාරණාවත් එතකොට මේකේ සඳහන් වෙනවා. එතකොට මුලින්ම ඉදිරිපත් වෙන්නේ සාමාන්‍යයෙන් දෙවි මිනිසුන් කොහොමද මේ ඒක පැත්තකින් මේ නාම රූපය දිහා දකින්නේ කියන කාරණාව. ඒතර මේ නාම රූපය තමයි ඇත්තටම අපි හැම තිස්සෙම පරිහරණය කරන්නේ. දැන් අපි රූප බැලුවත්, ශබ්ද ඇහුවත්, ගන්ධ රස බැලුවත් මේ හැම දෙයක්ම අන්තිමට ගිහිල්ලා අර හිතේ එකතු වෙන්නේ නාම රූපයක් වශයෙන් දිස් වෙන්නේ නාම රූපයක් වශයෙන් නැත්නම් විඥානය තුළ බැසගන්නේ නාම රූපයක් වශයෙන්. ඒතර මේ නාම රූපය තමයි අන්තිමට බැලුවාම අන්තිමට එළඹෙන පුරුක. ඒතර මේක අපි ඔන්න ඇත්ත වශයෙන් ගන්නවා. මේක තමයි සත්‍ය වශයෙන් ගන්නවා. මේක තියෙන දෙයක් වශයෙන් ගන්නවා. මේක ස්ථිර දෙයක් වශයෙන් ගන්නවා. මේක මේකට එක්ක කැමති වෙනවා, මේකත් එක්ක ගැටෙනවා. ඉතින් ওই වගේ ප්‍රශ්නයක් තමයි ඒකට තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේත් නොඑක් අවස්ථාවනදී කියනවා ඒ නිවිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති කියලා. දැන් මේ නාම රූපයට බැසගෙන ඒකම ඇත්තයි කියලා සලකනවා. ඒකම ඇත්තයි කියලා මඤ්ඤනා කරනවා. ඉතින් ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් එතකොට මේ අර නිකන් තිරයක් ඉස්සලා හැම තිස්සෙම චිත්‍රපටියක් බලාගෙන ඉන්නා වගේ දෙයක් තමයි හැම තිස්සෙම අපේ හිතේ වෙන්නේ. ඒ කියන්නේ චිත්‍රපටියම තමයි හැමතිස්සෙම දිස් වෙන්නේ. චිත්‍රපටියට හැමතිස්සෙම රූප දර්ශන ඇහැ හරහා සම්පාදනය කරනවා නැත්නම් කන හරහා රූප දර්ශන සම්පාදනය කරනවා. නාසය හරහා රූප දර්ශන සම්පාදනය කරනවා. දිව හරහා රූප දර්ශන නැත්නම් ජවනිකා මේ සම්පාදනය කරනවා, සංස්කරණය කරනවා නැත්නම් කය හරහා දර්ශන සම්පාදනය කරන මේ එකක්වත් නැත්නම් මනස හරහාම මොනවා හරි දෙයක් මේ තිරේ දිස් වෙනවා. ඉතින් අපි මේ තිරේ දිහා බලාගෙන ඉන්නවා. අපිට පේන්නේ මේ තිරේ අපි මේ තිරේ දිස්වෙන දිස්වෙන ඒ චිත්‍රපටිය ඇත්තයි කියලා සලකනවා. එතකොට මේක ඇත්තයි කියලා සලකලා ඒක ඇතුළට බැසගෙන ඉදන් නිවිට්ටං නාම රූපස්මින් ඉදන් සච්ඡන්ති මඤ්ඤති කියලා බුදුන් වහන්සේ කියනවා මේ ඊට පස්සේ අපි කරන්නේ එතකොට මෙන්න මේකට බැස ගන්නවා මොකද ඒක තමයි පේන්නේ මේක ඇත්ත කියලා සලකනවා මේකට බැහැ ගන්නවා එතකොට මේක තමයි ඇත්ත කියලා ඔන්න අපි සලකනවා ඉතින් ඒක තමයි අපි මේ දෙවි මිනිසුන් සියලු දෙනාටම වෙලා තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා එතකොට මෙන්න මේ නාම රූපය සම්බන්ධයෙන් තමයි එතකොට එක පිරිසක් ගන්නවා ඒකාන්තයක් ආ මේ නාම රූපය දිගටම තියෙනවා. මේක සාස්වතයි. මේක මේකේ සාරයක් තියෙනවා. මේකේ කෙනෙක් ඉන්නවා. මේකේ පුද්ගලයෙක් ඉන්නවා. මේකේ ආත්මයක් තියෙනවා කියලා මේක එතකොට සාරවත් දෙයක් කියලා අරගෙන ඔන්න සාස්වත දෘෂ්ටියකට පැට ගන්නවා. ඊළඟට තවත් කෙනෙක් මේක මහා කරදරයක් කියලා මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා මේක අයින් කරන්න ඕනේ කියලා මේක එක්ක වෛර බැඳගෙන නැත්නම් මේකත් එක්ක ගැටිලා මරණයෙන් පස්සේ මේක නැහැ. මේක ඉවරයි. මේක විනාශයි කියලා ඔන්න උච්ඡේද දෘෂ්ටියකටත් දැනෙනවා. එතකොට මේ ඔන්නෝක තමයි අන්ත දෙක වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ගත්ත මාර්ගය, නිවැරදි මාර්ගය මොකක්ද කියන එකක් ඊළඟට මේකේ සඳහන් කරනවා. කතංච බික්කවේ චක්කුමන්තෝව පස්සන්ති. එතකොට කොමක්ද මහණෙනි මේ මේ ඇසත්තෝම දකිත් කියලා කියන්නේ මොකක්ද? කියන එක ඊළඟට වෙනමම දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඉදබික්කෝ භූතං භූතතෝ පස්සති භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිතාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති දැන් එතකොට භූත කියලා වචනයක් දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා ඒ කියන්නේ භූත කියන්නේ සාමාන්‍යයෙන් හටගත් කියන අදහස එතකොට හටගත් දෙය කියන අදහස එතකොට මේ හටගත් දෙයක් කියන්නේ කලින් තිබිච්ච දෙයක් නෙමෙයි හේතුන් ඒක රාශී වීමක් සිද්ධ වුණා නැත්නම් හේතුන් එකතු එක්වීමක් සිද්ධ වුණා අන්නේ හේතුන්ගේ එක්වීම නිසා ඔන්න හට ගන්නවා ඒ හේතුන් එක්වීමක් සිද්ධ වුණේ නැත්නම් හටගන්න විදිහක් නැහැ. එතකොට හේතුන්ගේ ඒ පටිසමුප්පන්න භාවය හේතුන්ගේ එක්ව යාම හේතුන් ඔක්කොම එක්කාසු වීම නිසා තමයි අන්න දෙයක් හටගන්නේ දෙයක් දෙයක් කියලා අපි මෙතන සලකමු. අන්නේ දෙය තමයි භූත කියලා වචනයකින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට මේ භූත කියන తත්වයේ තියෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ හෝති කියලා දැන් මේ හටගත් දෙයට තමයි අපි බැඳිලා ඉන්නේ. හටගත් දෙයක තමයි අපි ඇරිලා ඉන්නේ. හටගත් දෙය තමයි අපි ඇත්තයි වශයෙන් සලකලා ඉන්නේ. මොකද අපි දන්නේ නැහැ මේක මේ හටගත් දෙයක් කියලා. නැත්නම් මේක හේතුන් නිසා එතන එතන හටගත් දෙයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි එතන එතන හටගත් දේ තියෙන දෙයක් කරගන්නවා, දිගට තියෙන දෙයක් කරගන්නවා. කරගෙන අන්න ඔකට බැඳෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේතෝල ඉදිරිපත් කරන ක්‍රමය තමයි මේ හටගත් දේහි තියෙන ආදීනව ඉස්සෙල්ලා බලනවා. හටගත් දේහි තියෙන මේ අවාසි ටික නැත්නම් ඒකේ තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවයම පෙන්ලා දෙනවා. ඊළඟට ඒ ගැනම අන්න හිතේ ඒ යථාභූතය ඒ හටගත් දේ හිතේන ඇත්ත ඇතිසැටි තේරෙනකොට අන්න අපිටත් තේරෙනවා මේක මේ තියෙන දෙයක් නෙමෙයි දිගට පවතින දෙයක් නෙමෙයි මේක මේ එතන එතන හටගන්න දෙයක්. ඒ ඒ හේතුන් ඉදිරිපත් වෙනවා නම් ආයි හටගන්නවා. ආයි හේතුන් ඉදිරිපත් වෙනවා ආයි හටගන්නවා. ඒ ඒ හේතුන් ඉදිරිපත් වෙනවා ආයි හටගන්නවා. මොහොතක් පාසා කලින් නොතිබී හටගන්නවා හට අරගෙන මොහොතකින් නිරුද්ධ වෙලා යනවා. ආයෙත් මොහොතක් පාසා කලින් නොතිබී හට අර ගන්නවා. ඒක නිතර නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේකට කියනවා අනිච්ච ලක්ෂණය කියලා. අනිච්ච ලක්ෂණය කිව්වහම එතන තියෙන්නේ කලින් මොකක්වත් නැහැ. ඔන්න හේතුන් ඉදිරිපත් වුණා. ඔන්න දැන් හටගත්තා. හට අරගෙන ඔන්න මොහොතයි පැවතුනේ. ඊට පස්සේ එහෙම නිරුද්ධ වෙලා ගියා. අන්න එතකොට මේක අනිත්‍ය ස්වභාවයට ලක් වුණා. දැන් එතකොට මෙන්න මේ නිරන්තරයෙන්ම මේ කලින් නොතබී හට ගැනීම හට අරගෙන නිරුද්ධ වී යාම කියන මෙන්න මේ දේ අනිත්‍ය ස්වභාවය නැවත නැවත නැවත සිද්ධ වෙනකොට සිද්ධ වෙනකොට අන්නේ මේ අනිත්‍ය ස්වභාවයෙන් පෙළෙන ගතියක් ඇති වෙනවා. ඒකෙන් පීඩා විඳින ගතියක් ඇති වෙනවා. එතන ඒකට කියනවා දුක්ඛ ලක්ෂණය කියලා. එතකොට දැන් මේ විදිහට මොහොතක් පාසා එතන එතන හේතුන් නිසා හටගන්නා දෙයක් මිසක් ඒ හරගෙන හේතුන්ගේ නිරුද්ධ වියාමෙන් නිරුද්ධ වියාමක් මිසක් මෙතන සාරයක් වශයෙන් දිගට පවතින දෙයක් වශයෙන් දිගට පවතින ආත්මයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් සත්වයක් වශයෙන් කෙනෙක් නැහැ දෙයක් නැහැ සාරයක් නැහැ. ඒතකොට මෙතන තියෙන නිකන් හිසුන් බොල් ස්වභාවයක් තියෙන්නේ. ඒක එතකොට මේ අපේ වසඟේ පවත්තන්නත් බැහැ. ඉතින් ඔන්නෝකට කියනවා අනාත්ම ලක්ෂණය කියලා. එතකොට මෙන්න මේ ත්‍රිලක්ෂණය හොඳින් කෙනෙක් තුළ අවබෝධ වෙනවා නම් කෙනෙකුට වැටහෙනවා නම් අන්න ඒ තනත්තගේ හිතේ මේ එතන එතන හටගන්නා දෙය සම්බන්ධයෙන් ඇති වෙන්නේ විරාගයක්, නිබ්බිදාවක්. මෙතන ඒ සම්බන්ධයෙන් කලකිරීමක් ඇති වෙනවා. මම මේ මෙච්චර කාලයක් හිතේ මේ හටගන්නා වූ දේවල් වලට මේ හේතුන් නිසා හටගන්නා දේවල් දෙයක් කරගෙන කෙනෙක් කරගෙන කුජලයක් කරගෙන මම මුලා වුණා නේද කියලා අන්න යාගේ හිතේ නුවණක් පහළ වෙනවා නුවණක් පහළනවත් එක අන්න නිබ්බිදාවක් පහළනවා අතහැරීමක් නැත්නම් කලකිරීමක් සිද්ධ වෙනවා ඒ මෙතෙක් බැඳිච්ච දෙයට නැත්නම් මෙතෙක් ආස කරපු දෙයටම විරාගයක් ඇති වෙනවා ආසාව නැතිවීමක් ආසාව දිය වී යාමක් නොද වී යාමක් සිද්ධ වෙනවා නිරෝධාය පටිපන්නෝ හොදි දැන් ඒවා නැතිලා යන පැත්තටම නැත්නම් දුර වෙලා යන පැත්තටම ෂය වෙලා යන පැත්තටම එයා දැන් කටයුතු කරනවා පටිපන්නෝ හොති ඒවං කෝ භික්කවේ චක්කුමන්තව පස්සන්ති. අන්න ඒ බඳු නිවැරදි දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇස් ඇති ආකාරයෙන් දකින්නයි කියලා. ඇස් ඇත්තෙන් දකින්න දකින්නවා කියලා කියන්න පෙන්වන්නේ අන්න ඒ ආකාරයෙන්. එතකොට මෙතෙන්දී එතකොට කටුකුරු සානාසෙ මෙතන මතක් කරනවා භූතම් භූතතෝ දිස්වා භූතස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. හටගද්දේ හටගත් හැටියටම තේරුම් අරගෙන ඒ හටගද්දේ පිළිබඳව නිර්වේදය, ඒ කියන්නේ නිබ්බිදාව කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිණිස පිළිපන්නේ වෙයි. එවං කෝ භික්කවේ චක්කුමන්තෝව පස්සන්ති. මෙන්න මේ යන්දමින් ඇස ඇත්තෝ දකිත්. හොඳයි. ඊළඟට මේ සූත්‍රය අගදී හොඳ ගාථා දෙකකුත් එනවා. මේ ගාථා දෙකනොත් ඒ අදහස වඩා ප්‍රකටව ඉදිරිපත් වෙනවා. යේ භූතං භූතතෝ දිස්වා භූතස්සච අතික්කම්ම අතික්කම අතික්කම යතා භූතේ විමුච්ඡanti භවතණ්හා පරික්ඛය සචේ භූත පරිඤ්ඤෝ සෝ වීතතණ්හෝ භවා භවේ භූතස්ස විභවා භික්ඛු නාගච්ඡති පුනබ්බවං ඒ භූතං භූතතෝ දිස්සා භූතස්ස ච අතික්‍රම යම් කෙනෙක් හටගත් දේය හටගත් දේ වශයෙන් දැක එසේම හටගත් දේ ඉක්මවන ආකාරයේද දැක යථා භූතේ විමුච්ඡanti යථාභූත ස්වභාවය වූ නිර්වාණයෙහි මිදෙද්ද ඉවනෙහි මිදෙද්ද මිදෙන්නේ කොහොමද භවතණ්හා පරික්ඛය භවතණ්හාව සම්පූර්ණයෙන්ම ෂේ කිරීම හේතු කොටගෙන ඒ විදිහට යථාභූත తත්වය වූ ඉවනින් මිදෙද්ද සචේ භූත පරිඤ්ඤෝ සෝ වීත තණ්හෝ භවා භවේ. ඒ භූත తත්වයේ පිළිබඳව ඊ타මත්ම පුළුල් ඥානයක් ඇති, පැහැදිලි ඥානයක් ඇති, තීරුම් ගැනීමක් ඇති ඒ පුද්ගලයා මේ භව විභව පිළිබඳව තෘෂ්ණාව නැත්තේ. තෘෂ්ණාව පහකලේ. භූතස්ස විභවා භික්ඛු භූත తත්වය කෙලවර කිරීමෙන් භූත తත්වේ නැති කර ගැනීමෙන් නාගච්ඡති පුනම් භව නැවත භවයකට නොවේ එතකොට මේක තවත් ඉතින් ඉස්සරහට ස්වාමීන් වහන්සේ මතක් කරනවා මෙතෙන්දී ඇත්තටම වචන දෙකක් එනවා භව තණ්හා විභව තණ්හා කියන එක. ඇත්තට තණ්හාව සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ බොහොම දීර්ඝව විස්තර කරනවා. කියන්නේ මුළු සංසාර පැවැත්මටම හේතු වශයෙන් නැත්නම් දුකට හේතු වශයෙන් පෙන්වන්නේ එතකොට තණ්හාව. ඒතර මේ තණ්හාවේ ලක්ෂණ කීපයක් විශේෂයෙන් මතු කරනවා සූත්‍ර දේශනාවලදී පෝනෝ භවිකා නන්දි රාග සහගතා සත්‍ර සත්‍රාභි නන්දිනි. ඔය වගේ ඉදිරිපත් කරනවා. පෝනෝ භවිකා කියලා මේ එකාර්ථකින් කියන්න පුළුවන් මේ ඊළඟ භවයක් ඇති කරනවා කියන தত্ত্বය. ඉතින් ඒක මේ ඉන්න ආත්ම භවයෙන් ඊළඟ භවය ඇති කරනවා කියන එක වගේම ඊට මෙහාදී තාම සූක්ෂම මට්ටමකින් මේ ඉන්න தত্ত্বය හොඳ මදි වෙලා ඊට වඩා හොඳ தত্ত্বයක්. ඊට වඩා ප්‍රණීත தত্ত্বයක්. ඊට වඩා කැමැති தত্ত্বයක්. ඊට වඩා ආස්වාද ජනක தত্ত্বයක් බලාපොරොත්තු වෙන ගතිය අන්න භව තණ්හාව වෙනවා. ඒ කියන්නේ අපි මේ මේ දැන් ඉන්නේ ස්වභාවය ටිකක් උදාසීනයි නම් ඒකාකාරී නම් අන්න හිතේ භව සංහාව ක්‍රියාත්මක වීමෙන් හිත අපිට අනක් දෙනවා ආ මෙන්න මේ දේ දැන් කරන්න මෙන්න මේ කටයුත්ත කරන්න මෙහෙම දෙයක් දැන් හොඳයි මෙහෙම දෙයක් හිතන්න මෙහෙම දෙයක් කරන්න මෙහෙම රූපයක් බලන්න මෙහෙම සද්දයක් අහන්න මෙහෙම රසක් බලන්න මෙහෙම ස්පර්ශයක් ලබන්න මෙහෙම දෙයක් හිතන්න කියලා අන්න මෙන්න මේ කැමැත්තක් හිතේ ඇති කරනවා අන්න අලුත් තත්ත්වයක් සඳහා හිත මෙහෙයවනවා අලුත් තත්ත්වයකට අපිව ඇදගෙන යනවා. අපිව අලුත් තත්ත්වයකට නිකන් අපිව උසි ගන්නවන ගතියක් තියෙනවා. හැමතිස්සම වගේ මේ අපේ හිතේ මේ කටයුත්ත ක්‍රියාත්මක වෙනවා. මේකට කියනවා භව නෙත්ති කියලාත් කියනවා. මේ භවයේ නිකන් નિરાයාමක් තියෙනවා. අපේ හිතේ නිකන් નિરાයාමක් තියෙනවා ඊළඟ මොහොතට. මේ මොහොතේ තෘප්තිමත් නැහැ. ඊළඟ මොහොතට හැමතිස්සෙම નિરાයාමක් තියෙනවා. ඊළඟ මොහොතට හැමතිස්සෙම નિરાයාමක් තියෙනවා. ඒතකොට නිකන් අර උදා පෙන්නනවා මේ උපමාවකින් හරියට නිකන් අර මේ ඔය තියෙන්නේ මේ කඳු ශිඛර තියෙනවා නිකන් පැත්තකට ඇල වෙලා වගේ. ක්ලිෆ් කියලා කියන්නේ. මේ මොකක්ද ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? ගල් ගල් ගල් පර්වත තියෙනවා. ඒක පර්වතයක් වශයෙන් නිකන් සීග්‍රිය වගේ නෙමෙයි. නමුත් ඒක නිකන් මේ අනිත් පැත්තකට ඇල වෙලා තියෙන්නේ. ඒකේ මුදුන නිරාලා තියෙන එහාට. අන්න වගේ තමයි අපේ හිතෙත් හැමතිස්සෙම ඊළඟ මොහොතකට ඈඳිච්ච ගතියක් තියෙනවා. අනාගතය බලාගෙන ඉන්නේ. ඊළඟ මොහොතට හිත දාගෙන ඉන්නේ. ඊළඟ මොහොතක් ගැන ප්‍රාර්ථනා කරමින් ඉන්නේ. මේ මොහොත මේ තෘප්තිමත් නැහැ. ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරන ගතිය, ඊළඟ තත්වයක් බලාපොරොත්තු වෙන ගතිය, මේ ඉන්න මොහොතට වඩා ඊළඟ මොහොතක් ආස්වාද ජනක වේය කියලා හිතලා ඒ ආස්වාදයක් ඉස්සරහදී බලාපොරොත්තු වෙන ගතිය අන්න භවතණ්හාව තුළ සිද්ධ වෙනවා. ඉතින් අපි හැමතිස්සෙම දැන් ඕක සමාලාවට කෙනෙකුට මේ භවනාවදී හඳුනා ගන්න පුළුවන්. අපි තුමු යම්ස කෙනෙකුට පුළුවන් නම් හිතේ අනිශ්චිත ස්වභාවයක් පවත්වන්න. අන්නේ අනිශ්චිත භාවයත් තුළ කිසිම ඒබඳු තත්ත්වයක් නැහැ. එතන තියෙන නිකන් ඔහේ පූර්ණ තෘප්තිමත් භාවයක්. එහෙම නැත්නම් ඔහේ සිටීමක්, මුකුත් නොකර සිටීමක්. නමුත් මේ මුකුත් නොකර ඉන්නවා කියන එක හරිම අමාරුයි. මුකුත් නොකර ඉන්නවා කියන එක ඒ සංස්කාරයන් සමනය කරගෙන හිතේ තියෙන භව තෘෂ්ණාව සමනය කරගෙන මුකුත්ම නොකර ඉන්නවා කියන එක කරන්න පුළුවන් හරිම يعني කරන්න බැරි ඊටාම මාරු වැඩක්. නමුත් යම්ස කෙනෙක් ඒ බඳු දෙයක් කරගත්තොත් මොකක්වත් නොකර හිත මොකකවත් අලවන්නේ නැතුව මොකකවත් බඳවන්නේ නැතුව මොකකවත් වෙලා ගන්න නැතුව ඇලෙන්නේ නැතුව ඔන්න පාත් ගන්න පුළුවන් වුණොත් අන්නේ தත්ත්වය තියාගෙන ඉන්නකොට කෙනෙකුට ඇති වෙනවා ඔන්න දැන් හිතේ එකපාරටම ඕමනාවක් දෙනවා ඔන්න මෙහෙම කරන්න ඕනේ නැත්නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ. නැත්නම් මෙන්න මෙහෙම රූපයක් බලන්න ඕනේ. ඔන්න සද්දයක් අහන්න ඕනේ. ඔන්න සින්දුවක් අහන්න ඕනේ. ඔන්න රසක් බලන්න ඕනේ. ඔන්න මොන හරි තේ එකක් බොන්න ඕනේ. නැත්නම් කෑම ටිකක් කන්න ඕනේ. එහෙම නැත්නම් හිතන්න ඕනේ. කියලා මොකක් හරි අර තියෙන ඒකාකාරී ගතිය බිඳගෙන ඒ තියෙන මුකුත් නොකර ඉන්න ගතිය බිඳගෙන අන්න මොකක් හරි කරන්න ඕමනාවක් හැමතිස්සෙම ඇති වෙනවා. මොකක් හරි දෙයක් විඳින්න ඕමනාවක් හැමතිස්සෙම ඇති වෙනවා. එක්ක මේ පංචකාමයන් සම්බන්ධයෙන් අර භව තෘෂ්ණාව ඉදිරිපත් වෙලා භව තෘෂ්ණාවගේ මේ මේ මේ මතුවී යාම හරහා භව තෘෂ්ණාවේ නැත්නම් ක්‍රියාත්මක භාවය හරහා එක්ක ඔන්න කාම තණ්හාවක් ක්‍රියාත්මක කරනවා. එහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොකක් හරි පංචකාමයන් රසයෙන් දීම සඳහා ඔන්න කාම තණ්හාවක් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් මේ මොකක් හරි හිතවලා හිතලා හිතින් හිතින්ම හරි ආසාදයක් ගන්න අන්න භවතල ප්‍රශ්නාව ක්‍රියාත්මක වෙනවා. ඔන්න වගේ බොහොම සූක්ෂම තත්ත්වයක් හැම තිස්සෙම අපේ ඒකට හිතේ ක්‍රියාත්මක වෙනවා. හරියට නිකන් අර මේ මේ දැන් මේක ඒ මාත් මේ ඒ උපමාව මේ කටුකුරුණ සානාසෙත් ඉදිරිපත් කරලා තිනවා ඉස්සරහදී. දැන් අපි කරත්තයක් ඇදගෙන යන බෝරුවෙක් හිටියොත් එහෙම ඒ බෝරුවාව ඉස්සරහට තල්ලු කරගැනීමේ ඌමනාවක් වශයෙන් ඒ බෝරුවට ඉස්සරහින් කැරක්ටලයක් එල්ලනවලු. කෝටුවක කෝටුවක් බිල් එකකට ගහලා මේ කෝටුව ඉස්සරහා තියෙනවා කැරට් තලයක්. ඒ කැරට් තලය හැබැයි ඉස්සරහා තියෙන හැමතිස්සෙම. දැන් මේ බූරුව හැමතිස්සෙම ඉතින් ඉස්සරහාට යනවා මේ කැරට් තලය කන්න. හැබැයි ඌ යනකොට කැරට් තලෙත් ඉස්සරහාට යනවා. කවදාවත් ඉතින් මේක කන්න හම්බෙන්නේ නැහැ. නමුත් කැරට් තලයේ දිහා බලාගෙන බූරුව හැමතිස්සෙම ඉස්සරහාට යනවා. ඉතින් අපිත් මේ අපේ හිතෙත් හැමතිස්සම කැරට් තලයක් දාගෙන තමයි <laughs> බව තණ්හාවෙන් හැමතිස්සම කැරට් තලයක් පෙන්නවා මේක හොඳයි කියලා පෙන්නවා ඉතින් ඒ වෙනකොට මේක බලන්න යනවා ආයෙත් තව කැරට් තලයක් පෙන්නවා මේක අහන්න කියලා පෙන්නවා ඒතර ඒක අහන්න යනවා. ආයෙ තව කැරට්ටලයක් පෙරනවා. ආ මේක මේ සුවඳ ආග්‍රහණය කරන්න කියලා කියනවා. ඉතින් ඒක කන්න යනවා. ඊට පස්සේ ආ මේ රසය විඳින්න කියලා ඔන්න ආයෙ තව කැරට්ටලයක් එනවා. ඉතින් ඒක පස්සෙන් යනවා. ඒ වෙනත්තා මේ ස්පර්ශය විඳින්න අන්න අරයා ගාවට යන්න, මෙයා ගාවට යන්න, ඇඳුමක් ඇඳ ගන්න කියලා ඔන්න ස්පර්ශය පැත්තෙන් කියනවා. එතකොට මේ කැරට්ටලේ පස්සේ යනවා. මේක එකක්වත් නැත්නම් එහෙම ඉතින් හරි කම්මැලි. එතකොට මොනවා හරි පැත්තටලා හිත හිතා ඉන්නවා. හිතීම හරහා අතීත වෙච්ච සිදුවීමක් හරි අල්ලගෙන ආස්වාදයක් ලබනවා. නැත්නම් අනාගතේ වෙන්න මෙහෙම වෙයි කියලා හිතාගෙන එතනින් එතනින් ආස්වාදයක් ලබනවා. ඒතර හැම තිස්සෙම අර කැරක්ටලේ පස්සේ යන ගතියක් අපේ හිතෙත් තියෙනවා. අන්න ඒක තමයි භව තෘෂ්ණාව කියලා කියන්නේ. ඉතින් එතකොට විභව තෘෂ්ණාව කියලා කියනවා මේකේ වෙන පැත්තක්. මොකක් හරි දැන් තියෙනවා නම් යම්සේ අසතුටුදායක ගතියක් ඒකෙන් පැනලා යන්න ඕනේ. මම කොහොමද මේක නැති කරගන්නේ? මේකෙන් කොහොමද කොයි වෙලාවද මේකෙන් ගැලවෙන්නේ කියලා අර ගැලවී යාමේ වමනාවක්. නැති කර ගැනීම යොමුනා පැන යාමේ යොමනාවක් පැත්තෙන් අන්න අනිත් අන්තට යනවා විභව විභව තණ්හාවක් පැත්තට යනවා ඉතින් එකwidehatකින් මේ බුදුරජාන් වහන්සේ මතු කරන්නේ අපේ හිතේ තියෙන ඊටාම සූක්ෂම මේ තෘෂ්ණාවේ ක්‍රියාත්මක වීමක් එතකොට මේ දේවල් තේරුම් අරගෙන අපි මේ තෘෂ්ණාවෙන් මිදෙනවා කියන එක එතකොට මේ බුදු කෙනෙකුම ඉදිරිපත් කරන ප්‍රතිපදාව කරහා ගිහිල්ලා කරනවා මිසක් අපිට තනියෙන් මේ බඳු දෙයක් කරගන්න පුළුවන් වෙයිද කියලා හිතා ගන්න බැරි තරම්. මොකද ඒ තරම්ම අපිව මේ තණ්හාවෙන් මෙහෙවන ගතියක් තියෙනවා. තණ්හාවෙන් අපිව ඇදගෙන යන ගතියක් අපිව නිකන් අර නාස්තනුව දාගෙන අපිව මෙහෙවන ගතියක් තනිකරම තියෙනවා. ඉතින් එතකොට දැන් මේ ස්වාමින්වහන්සේ මතක් කරනවා යේ භූතං භූතතෝ දිස්වා භූතස්සච අතික්කම යථා භූතේ විමුච්ඡanti භව තණ්හා පරික්ඛය. සචේ භූත පරිඤ්ඤෝසෝ වීත තණ්හෝ භවා භවේ භූතස්ස විභවා භික්ඛූ නාගච්ඡanti පුනබ්බවං. එතකොට මේ මේ ඡේදයට කයින් තරන්නේ කිව්වේ? දැන් මෙතෙන්ද එතකොට මේ මතක් කරන්නේ අපි ඒකේ තේරුම පොඩ්ඩක් මේ නැවතත් මේ පොතෙන් මතු කරගත්තොත් යම් කෙනෙක් හටගද්දේ හටගද්දේ වශයෙන් දැක. එසේම හටගද්දේ ඉක්මවන ආකාරයද දැක යථාභූතේ විමුච්ඡanti. යථාභූත ස්වභාවය වූ නිර්වාණයෙහි මිදෙනවා. නිර්වාණයෙහි ඇලෙනවා. නැත්නම් නිර්වාණය තුලින් අන්න හිත නිදහස් කරගන්නවා. ඒ කියන්නේ නිවන කියලා කියන්නේ භව තණ්හාවකින් තොර තත්ත්වයක්. භව නිරෝධෝ නිබ්බාණං කියලා කියනවා. එතකොට මේ භව තණ්හාව යම් අවස්ථාවක හිතේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අන්න එතන තියෙන නිකන් අර නතර වෙච්ච ගතියක්. දැන් අර නිකන් මේ බූරුවගේ කැරට්ටාලේ අයින් කරා වගේ ගතියක්. දැන් ඌට ඉස්සරහට යන්න උවමනාවක් නැහැ. මොකද තණ්හාවක් නැහැ. අර ඉස්සරහින් මේ මේ අදින ගතියක් නැහැ. ඉස්සරහට නම්මවන ගතියක් නැහැ. අන්න ඒ වගේ මේ භව තණ්හාව ශය කිරීම භව නිරෝධය නිවන වශයෙන් පෙන්වනවා. එතකොට මේ භව තණ්හා පරික්ඛය භව තණ්හාව සම්පූර්ණයෙන්ම ඡය කිරීම හේතු කොටගෙන ඒ විදිහට යථාභූත සත්‍යයෝ නිවනින් මිදෙද්ද සතේ සචේ භූත පරිඤ්ඤෝසෝ විත තණ්හෝ භව භවේ මේ භූත tattve පිළිබඳව ඊ타මත්ම පුළුල් ඥානයක් ඇති පැහැදිලි ඥානයක් ඇති තේරුම් ගැනීමක් ඇති ඒ පුද්ගලයා මේ භව විභව පිළිබඳ තෘෂ්ණාව නැත්තේ තෘෂ්ණාව පහකලේ භූතස්ස විභවා බිකු භූත తත්වය කෙලවර කිරීමෙන් භූත తත්වය නැති කර ගැනීමෙන් නාගච්ඡති පුනබ්බව නැවත භවයකට නොයි. දැන් එතකොට අපේ හිතේ මොහොතක් පාසා එතකොට ක්‍රියාත්මක වෙන්නේ එතකොට මෙන්න බඳු මෙන්න මේ බඳු භව තෘෂ්ණාව. ඒ භව තෘෂ්ණාව හරහා එතකොට මොහොතක් පාසා ඊළඟ මොහොතට අදින ගතියක් තියෙනවා. මේ தත්ත්වය හොඳ නැහැ. ඔන්න ඊළඟ தත්ත්වයකට අදිනවා. ඊළඟ මේ ජවනිකාවකට අල්ලගෙන යනවා. ඉතින් මේක මේ මේ භවය තුරා මේ මේ ජීවිතේ පුරාවට ක්‍රියාත්මක වෙනවා වගේම අපි මරණ මොහොතේදීත් ඔන්න මරණ මොහොතේදීත් ඉතින් අපේ හිතේ තෘප්තිමත් භාවයක් නැහැ. මැරෙන්නෙත් මොකක් හරි තව එකක් ඉල්ලගෙන. තව තත්ත්වයක් පතාගෙන. මරණ මොහොතේදීත් ඔන්න එතකොට තව එකක් ඉල්ලනවා. අර භව නෙත්තිය තියෙනවා. ඉදිරියට નિરાයාමක් හිතේ තියෙනවා. අන්නේ નિરાයාම හරහා ඔන්න ඊළඟ භවයකටත් යනවා. එතනක් තියෙන ඒ ස්වභාවයමයි. එතනක් තියෙන භව නෙත්තියක්. එතනක් තියෙන අනුභව තෘෂ්ණාවක්. ඒකෙත් ඉතින් ඊළඟ මොහොත, ඊළඟ මොහොත, ඊළඟ මොහොත කියලා හැම තිස්සෙම ඉතින් ඉස්සරහට ඉස්සරහට යනවා. එතනත් මැරෙනකොට ඊළඟ භවයකටත් යනවා. ඉතින් මේ විදිහට පුදුමාකාර විදිහට මේ මුළු සංසාරෙම එතකොට මේ භව තෘෂ්ණාව මගින් අපිව මෙහෙवला එහාටයි මෙහාටයි ඉතින් භවයෙන් භවයට ඉතින් ඇදගෙන යනවා. ඉතින් එතකොට දැන් යම්සි කෙනෙක් දැන් මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන යම් ආකාරයකින් මේ භව තෘෂ්ණාව තේරුම් අරගෙන භව තණ්හාව ෂය කරගත්තා නම් අන්න එයාට මේ ලෝක වශයෙන් තෘප්තිමත් භාවයක මොකක්වත් ඌමනා නැති ස්වභාවයක තණ්හාව ෂය වූ ස්වභාවයක භව තණ්හාවෙන් නිරුද්ධ වූ ස්වභාවයක මේ ඉන්න පුළුවන් ගතිය දැන් ස්වාමීන් මතක් කරනවා අන්නේ යථාභූත తত্ত্বය. අන්න ඒකට කියන යථාභූත తত্ত্বයක් කියලා. ඒක ඒක තමයි නිවනක් කියලා කියන්න වෙන්නේ. භව නිරෝධයක්. දැන් ඒතකොට ඉස්සරහට ඇදිල්ලක් නැහැ. ප්‍රාර්ථනාවක් නැහැ. මේ මොහොතේ තෘප්තිමත්. මේ මොහොතේ සියල්ල ලැබිලා. දැන් අර මේ මීට කලිනුත් අපි මතක් කරගත්ත අර මේ බුදුරජාන් වහන්සේ උදාන පාළියේ කරපු ප්‍රකාශයක් තියෙනවා අර ආනන්ද ස්වාමීන් වහන්සේ වතුර අරන් ආවහම වතුර ටික බලන්න නැතුව බුදුරජාන් වහන්සේ කියනවා මේ තණ්හාව මොකද්ද මේ මේ පිපාසය සංසිඳුවා ගත්තා නම් වතුර වතුර මොකටද කියලා අහනවා. දැන් කෙනෙක්ට පිපාසයක් නැත්තම් ඉතින් වතුර බොන්න උවමනාවක් නැහැනේ. දැන් මේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගේම පාත්‍රයට වතුර අරගෙන ඇවිල්ලා. වතුර අරගෙන ඇවිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඉතින් බුදු පිළිගන්නනවා. බුදුරජාණන් වහන්සේ වතුර මේ වළඳන්නේ නැතුව පානය කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමිනාසයෙන් අහනවා ආනන්ද මේ මොකටද මේ පිපාසය සංසුඳන කෙනෙකුට වතුර ගෙනල්ලා. අන්න ඒ වගේ තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ හිතේ භව තෘෂ්ණාව ෂේ වෙලා. භව තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම හමාර වෙලා දුර වෙලායි තියෙන්නේ. උන්වහන්සේට දැන් අලුතෙන් අලුත් කත්වයක් ගැන ප්‍රාර්ථනාවක් නැහැ. මේ මොහොතේ ජීවත් වීමක් සතියෙන් ජීවත් වීමක් ප්‍රාර්ථනාවන්ගෙන් තොරව ජීවත් වීමක් තියෙනවා. නමුත් ඊළඟ මොහොතක් ගැන ඇලීමක්, ඊළඟ මොහොතක් ගැන ප්‍රාර්ථනාවක්, ඊළඟ මොහොත මේ මොහොතට වඩා හොඳ වෙයි කියලා තණ්හාවෙන් ප්‍රාර්ථනා කිරීමක්, භව තෘෂ්ණාවක් උන්වහන්සේගේ හිතේ නැහැ. අන්න පිපාසය සංසිඳවගෙන ඉන්නේ. එතකොට මේ තණ්හාවටම කියනවා පිපාසය කියලාත්. එතකොට මේ පිපාසය සංසිඳවගෙන නම් අන්න තින් තව වතුර බොන්න උවමනාවක් නැහැ. එතකොට ඒකමයි මෙතනත් මේ පෙන්වන්නේ භව තණ්හා පරික්කය. භව තෘෂ්ණාව ඒතකොට සම්පූර්ණයෙන්ම ඡය කරලා තියෙනවා. එතකොට ඒබඳු භව තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඡය කරා නම් එතකොට මේ භවයේ වශයෙන් නැත්නම් මේ ආත්ම භාවයේ වශයෙන් ඊළඟ ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා නොකරනවා වගේම මරණ මොහොතෙදිත් ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එතනින් ඉතින් කෙලින්ම මේ භවය අවසానයි. එතනින් ඉතින් කෙලින්ම මොකක්ද අර මේ අනුපාදීශේෂ පරිනිබ්බාන ධාතුවකට අන්න පිවිසුනා කියලා ඉතින් කියන්න පුළුවන්. ඒ නිසා මේ තණ්හාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ දුකේ සමුදය ඊටාම ප්‍රබල මාතෘකාවක් ඒක ඊටාම සියුම් ආකාරයෙන් අපේ හිතේ එතන එතන ක්‍රියාත්මක වෙනවා. ඒතකොට මේ තණ්හාව ෂය කිරීමේ ප්‍රතිපදාවක් තමයි ඒතකොට අපිට ගමන් කරන්න වෙන්නේ. හොඳයි අපි තව ටිකක් ඉස්සරහට යමු. මෙතන ඉතින් හොඳටම පැහැදිලිව පේනවා අර භවි භව දෙක අතරට බුදු පියාණන් වහන්සේ මේ භූත යන වචනයක් ඉදිරිපත් කළ බව. නමුත් මේක තවදුරටත් විස්තර කරන්න වෙනවා. මේ බෞද්ධව කියන වචන දෙක බුදු පියාණන් වහන්සේගේ කාලය වෙන විට විවහාර වුණේ යම්කිසි ආත්මික පැවැත්මක් සහ යම්කිසි ආත්මික විනාශයක් හැඳින්වීම සඳහායි. සමහර සූත්‍රවලින් මේක හොඳට පැහැදිලි වෙනවා. ඒ දෘෂ්ටියගත් අය කතා කරනවා භවිස්සාමි න භවිස්සාමි කියලා. මම වන්නෙමි මම නොවන්නෙමි මේ වන්නෙමි නොවන්නෙමි කියන වචන යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආත්මයක් හඟවන පදයි මේ භූත කියන වචනේ මේ ඒ විදිහට පාවිච්චි කරන්න බෑ ඒක එහෙම් පිටින්ම භාවකාරක වශයෙන් සිදුවන දෙයක් හැටියට භූතයක් හැටියට පෙන්වනවා මේ භූත කියන වචනේ අර පිළිඹු වගේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු බවක් හඟවන පදයක් කලින් කියපු පිළිඹු ගැන තවදුරටත් කල්පනා කරලා බලනවා නම් ශාස්ත්‍ර දෘෂ්ටිය ගත්තු කෙනා ආත්ම ස්නේහය ඇති කරගෙන අර Tamanගේම ඡායාව වතුරට වැටුණු ඡායාවක් දැකලා සමහර කෙනෙක් ඇඳුම් කරගෙන ඒකට නැඹුරු වෙනවා. අන්න ඒ වගේ ඕලියන්ති ඒකේ. පසුබැසීම ආත්ම දෘෂ්ටිය ගත්තු අය. ආත්මය භවයේහි දීර්ඝ කාලයක් පැවැත්වීම සඳහා ආත්මික පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අර විදිහට පසුබසිනවා. බුදු පියාණන් වහන්සේ භව නිරෝධය ගැන ධර්මයේ දිසනකොට පසුබසිනවා. මොක් නිසාද? මේ විදිහට කළොත් අපේ ආත්මේ නැති වේ යන හැඟීමෙන්. අන්න ඒ විදිහට ආත්ම ස්නේහය නිසා Tamanගේ ඡායාව වැළඳ ගැනීමට තැත් කිරීමක් වගේ ඒක. ඊළඟට අර විභව දෘෂ්ටියේ තියෙන්නේ Tamanගේ සෙවණැල්ලට බය වෙලා. සෙවණැල්ලෙන් පලා යෑමට තැත් කිරීම. දැන් සමහර කෙනෙක් සෙවණැල්ල තමාගේ ඉදිරි පිට වැටිලා තියෙනකොට ඒකෙන් මිදෙන්න දුවන්න පටන් ගන්නවා. කොයිතරම් දිව්වත් ඒ සෙවණැල්ල ඉස්සරහමයි. ඒක ඉක්මවා දුවන්න බෑ. ඒක උත්සාහයක් පමණයි. ඒ වගේ තමයි උච්ඡේද දෘෂ්ටිය. මේ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට බෑ සසරින් මිදෙන්න. අවිද්‍යාව, තෘෂ්ණා ආදී ඒ ක්ලේශ ධර්ම තිබෙන තාක් මම මරණින් මතු නැති වෙනවා කියලා හිතාගත්තු පළියට ඒයින් මිදෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අන්ත දෙකකට නැඹුරු වුණ බවයි උතනින් තේරෙන්නේ. ඔය අන්ත දෙක ඔස්සේ ගමන් කළ අර ශාස්ත්‍රත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් නමුත් බුදු පියාණන් වහන්සේ මේ භූත කියන වචනේ ඉදිරිපත් කිරීමෙන් කළේ මේ පංචස්කන්ධය හටගත්තු දෙයක් බව. මේක හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක් බව දැක්වීමයි. ඉති උත්තකයේම සඳහන් වෙනවා ජාතං භූතං සමුප්පන්නං කතං සංඛත මද්දුවා කියලා. ජාතං භූතං සමුප්පන්නං මේ පංච උපාදාන ස්කන්ධය ගැනයි කියවෙන්නේ. ජාතං උපන් භූතං හටගත් සමුප්පන්න තන නැගුණු. ප්‍රතිත්‍ය සමුප්පාද කියන එකයි. ඒ හරි තාත්වින් එහාට යනවා. එතකොට මේකෙදිත් නැවතත් ස්වාමිනාසය අර විස්තර කරන්නේ භූත කියන தত্ত্বය මේ භූත කියන தত্ত্বයක් එතකොට විස්තර කරනවා හේතුන් නිසා හටගත්ත ස්වභාවයකුයි මෙතන තියෙන්නේ කියලා. ඒ හේතුන් නිසා හටගත්ත ස්වභාවය හොඳින් වටහා ගන්නවා. නැත්තම් තේරුම් ගන්නවා. නුවණින් තේරුම් ගන්නවා කියන එක තමයි එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ප්‍රඥාව දියුණු කර ගැනීම වශයෙන්. එතකොට මේ හටගත්ත ස්වභාවය නුවණින් තේරුම් ගත්තා නම් එතකොට එතන අතහැරෙනවා නැත්තම් ඒකට නිබ්බිදාවක් විරාගයක් පහළ වුණාට පස්සේ අන්න ඊට පස්සේ නැවතත් අර හේතුන් ඉදිරිපත් නොවන නිසා අර හිතේ නාම රූපයක් ඇති නොවි යන ගතියක්. නාම රූපයක් පිළිඹු නොවි යන ගතියක් තමයි ඒකට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මාර්ගය. ඊළඟට භව විභව කියන වචන දෙක බුදු පියාණන් වහන්සේ කාලය වනට ව්‍යවහාර වුණේ යම්කිසි ආත්මයක පැවැත්මක් සහ යම්කිසි ආත්මයක විනාශයක් හැඳින්වීම සඳහායි. එතකොට දැන් එදා බුදුරජාණන් වහන්සේ කාලෙදි මේ භව විභව කියන වචන දෙක ඒතකොට පැවතිලා තියෙනවා. පිරිසක් ඉතින් මෙහෙම භවයක් තියෙනවා කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා සාරයක් තියෙනවා කියලා ඒ භව තෘෂ්ණාවෙන්ම ශාස්ත්‍ර දෘෂ්ටියකට වැටලා අර නාම රූපයේ දිගට පවත්වා ගැනීම සඳහා උත්සාහත් වෙනවා. හිතන සාරයක් තියෙනවා කියලා ආත්මයක් තියෙනවා කියලා අරගෙන තියෙනවා. තවත් පිරිසක් මේක කරදරයි කියලා නු විභව දෘෂ්ටියකට වැටිලා නැත්තම් උච්ඡේද දෘෂ්ටියකට වැටිලා මෙතන මරුණට පස්සේ මේක නැහැ කියාගෙන අන්න මේ තර්කයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. අතර මේකත් බුදුරජාන් වහන්සේ මතක් කරන්න මේ කටුකුරු සානාසේ කියන්නේ මම මරණින් මතු නැති වෙනවා කියලා හිතාගත්ත ඵලයට එන්නේ දෙන්නේ නැහැ. දැන් අපිට පුළුවන් තර්ක ඥාණයෙන් මේවා තේරුම් ගන්න පුළුවන්. දැන් අපිටත් තේරෙනවා මේක මේ ඇත්ත වශයෙන්මයි ඇත්ත තමයි. මෙතන මේ භව තණ්හාවක් තියෙන ඇත්ත වශයෙන් කෙනෙක් නැහැ, මමෙක් නැහැ කියන අපිට අපිට නිකන් තේරෙනවා. දැන් මේ විස්තර කරද්දී සමහරකට කෙනෙකුට තේරෙන්න පුළුවන් ආ ඒක ඇත්ත වෙන්න ඕනේ කියලා. නමුත් ඒ තර්ක ඥාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක තර්ක ඥාණයෙන් අපිට වැටහුණා කියලා කෙනෙක් පුද්ගලයෙක් මමෙක් මෙතන නැහැ කියලා තර්ක ඥාණයට වැටහුණා කියලා නිවන් දකින්න හම්බෙන්නේ ඒක නිකන් හුදු සුතමේ ඥාණය පමණයි. මොකද ඇතුලේ හිතේ හැමතිස්සෙම තණ්හාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේ හිතේ තියෙන තණ්හාව ෂය කරන්න අපිට ප්‍රතිපදාවකට නැඹුරු වෙන්න වෙනවා. එහෙම නැත්නම් භාවනාවකට යමු වෙන්න වෙනවා. මොකද අපි පොතපතින් දැනගත්තා කියලා බණ අහලා දැනගත්තා කියලා සාකච්ඡාවකින් දැනගත්තා කියලා භව තණ්හාවට අර තරම් ලොකු පහරක් වදින්නේ නැහැ. අපේ නිකන් බුද්ධිමය වශයෙන් හිතේ මතු පිට යම්කිසි යම් වැටහීමක් ඇති වෙනවා. ඒකත් తాවකාලිකයි. ඒ වැටහීම පමණයි ඇති වෙන්නේ. ඉතින් ඒ වැටහීම මගින් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ යම්කිසි ප්‍රතිපදාවක අර භව තණ්හාව දුරු කිරීම සඳහා. ඒකට තමයි ඇත්තම විපස්සනා භාවනාවක් එහෙම තියෙන්නේ. මේ කෙලසුන්ගෙන් හිත මුදවා ගන්න. දැන් එතකොට අන්න වගේ ප්‍රතිපදාවකින් නියමාකාරයෙන් හිතේ ලොකු පරිවර්තනයක් ඇති කරගත්තොත් තමයි අන්න අපිට මේ නාම රූපයෙන් මිදෙන්න එහෙම නැත්නම් නාම රූපයේ නොඇලී ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ. එතකොට දැන් භූත කියන වචනේ ඉදිරිපත් කිරීමෙන් එතකොට මේ කටුකුරුන් සාරාංශය මතක් කරනවා බුදුජන් වහන්සේ කළා තියෙන්නේ. දැන් මේ තියෙන පංචස්කන්ධය හැමතිස්සෙම හේතුන් නිසා හටගත් දෙයක් බව මතක් කරලා දීමක්. එහෙම නැතුව දිගට පවතින දෙයක් වශයෙන් නෙමෙයි හේතුන් නිසා හටගත් දෙයක් මෙතන තියෙන හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දෙයක් බව මතක් කරලා දීලා තියෙනවා. ඉතින් එතකොට ඒකම තවදුරටත් සනාථ කරන්න ඉතිඋත්තක පාළියේ මේ අජාත කියලා අජාත කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ කොටසක් ස්වාමීන් වහන්සේ මතු කරනවා. ජාතං භූතං සමුප්පන්නං කතං සංකතං අද්දුහං කියලා. මේ ප්‍රකාශයක් එනවා. ජාතං භූතං සමුප්පන්නං කතං සංකතං අද්දුවං කියලා වචන කීපයක් ඉදිරිපත් වෙනවා. ජාතං කියලා කියනවා උපන් කියලා. අදහස. ඊළඟට භූතං කියලා කියනවා හටගත්ත කියන අදහස. සමුප්පන්නං කියලා කියනවා නිකන් හේතු හේතුප්‍රත්‍යයන් නිසා හටගත්ත ස්වභාවය. ඊළඟට කතං කියලා කියනවා කවුරු හරි නිකන් කරපු කෙනෙක් විසින් කරන ලද කෙනෙක් හෝ නිකන් කරන ලද කියන අදහස. සංකත කියලා කියනවා සකස් කළ කියන අදහස. අද්භව කියලා කියනවා අස්තිර කියන අදහස. එතකොට මේ හැම හැම අර්ථකථනයක් කරාම එතකොට මේකේ නිකන් අර තියෙන કૃතිම ගතියක් මේකේ හටගත්තු ස්වභාවය තව ටිකක් මතු කරලා දෙනවා තව ටිකක් පැහැදිලි කරලා දෙනවා ජාතං ඒක කලින් තිබුණේ නැහැ ඕන දැන් හටගත්තා මේ නැත්තම් ඉපදුනා ඊළඟට භූතං ගවම ඔන්න කලින් තිබුණේ නැහැ ඔන්න දැන් හටගත්තා මේ හේතුන් ඉදිරිපත් වුණා ඔන්න දැන් හටගත්තා භූතං සමුප්පන්නං ඔන්න හේතුන් ටික ඉදිරිපත් වුණ නිසා ඔන්න මේක දැන් හටගත්තා පටිච්ච සමුප්පන්නයි කතං ඔන්න හේතුන් හරහා මේක කෙරුණා නැත්තම් මේක මේක මේක සකස් කෙරුණා මේක දැන් කළා අන්න හේතුන් නිසා. ඊළඟට සංකත. මෙතනත් තියෙනවා සකස් කරපු අදහස. ඒ කියන්නේ හේතුන් ටික හරහා හේතුන් එහෙට මෙහෙට ගානට සකස් කළා. ඔන්න දැන් සකස් කළා. ඉතින් මේ ඔක්කොම හේතුන් ටික හැමතිස්සෙම බොහොම අස්තිර නිසා මේ සකස් කළ දෙයක් මේ ප්‍රතිඵලයක් සැහැණ අස්තිරයි. ඒ නිසා ඒක අද්දුවයි. අස්තිරයි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා අර මේ මට මතක සේලා රහත් වෙන නේද කොහොමද ඉදිරිපත් කරන්නේ මේ පංචස්කන්ධය කියන එක. හරියට නිකන් අර මේ දැන් එක එක මේ අංගෝපාංග එකතු කළා ලස්සනට ගලපලා යම් ආකාරයකට සකස් කරාම ඒකට කියනවා කරත්තයක් කියලා. උදාහරණයක් වශයෙන් අපි හිතමු රෝද හදා ගන්නවා. රෝද වලට පට්ටම් ගහලා ඒ ගරාදි සකස් කළා. රෝද දෙක අතරට මේ ඒ තවත් ඇක්සල් එකක් හයි කළා. ඊළඟට තවත් සැකිල්ලක් හදලා ඔන්න ඊළඟට ඉස්සරහෙන් ගොනෙකුත් බැන්දාම ඔකට කරත්තයක් කියලා කියනවා. නමුත් එතන තියෙන්නේ අන්න අර සකස් කරපු ස්වභාවය. උපන් ස්වභාවය. ඒ කියන්නේ කලින් මෙහෙම කරත්තයක් තිබුණ නැහැ. නමුත් මේ අංගෝපාංග ටික ඔක්කොම එකට එකතු කරලා ගාන්ට යම්කිසි වමනා පරිදි සකස් කරාම අන්න මේකට කරත්තයක් කියලා කියනවා. අන්න එතන හටගත්තු ස්වභාවයක් තියෙනවා. ඊළඟට හේතුන් නිසා හටගත්තු ස්වභාවයක් තියෙනවා. අර හේතු ටික තමයි අපි හිතමු නිකන් සරලාකාරයෙන් කියනවා නම්. ඒතකොට රෝධ ටික, ඒකේ කරත්ත තියෙන සැකිල්ල, ඊළඟට රෝද දෙක අතර තියෙන ඇක්සල් එක ඊළඟට ගොනා බඳින වියගහ මේ ඔක්කොම ටික එතකට බැලුවහම මේ ඒ ඌමනා කරන ටික අනේ ඒ ඒ ඒවා ටික නිසා තමයි එතකොට මේ කරත් කියන එක හටගත්තේ. ඒතර සකස් කළ ගතිය අන්න එතන තියෙනවා. ඉතින් මේ හැම දෙයක්මත් ඉතින් හරිම අනිත්‍යයි. ඉතින් මේ කරත් කියන එකත් එහෙනම් අනිත්‍යයි කියලා සලකන්න පුළුවන්. අන්න ඒ වගේ එතකොට මෙන්න මේ හැම දෙයකම හේතුන් නිසා හටගත්ත බවක් සකස් කළ බවක් තියෙන කාරණාව ඒතර බුදුරජාණන් වහන්සේ තවත් මතු කරලා තියෙනවා අපි පොඩ්ඩක් තව ඉස්සරහට යමු ඒකේ. ජාතම් භූතම් සමුප්පන්න මේ පංච උපාදාන ඛණ්ඩය ගැනයි කියවෙන්නේ. ජාතම් උපං භූතම් හටගත් සමුප්පන්න පැන නැගුණු ප්‍රතිච්ඡ සමුප්පන්න කියන එකයි. හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන එකයි. කතා මේක කරන ලද දෙයක්. සංකතම් සකස් කරන ලද දෙයක්. කෘතිම ස්වභාවයක් මෙහි හැඟෙන්නේ. ඒ වගේම අද්දුවා. මේක අස්ථිර දෙයක්. අර සත්පදාර්ථයක් වගේ. සදාකාලික දෙයක් නොවේ කියන එකයි. පිළිබිඹුවක් පමණයි. එතකොට භූත කියන වචනේ තියෙනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන ඒ අදහස. ඒක නිසා ඇත්ත වශයෙන් ආත්ම දෘෂ්ටිය ගත්ත අය භය වුණාට මොකද මේ නිවනින් කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක් විනාශ කිරීමක් නොවේ. මෙතන නිවනට භව නිරෝධ කියලා ඒ නමින් හැඳින්වුවාට මොකද බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව කෙනෙකුට තියෙන්නේ භව තෘෂ්ණාවක් පමණයි. ඇත්ත වශයෙන්ම පැවැත්මක් නොවේ තියෙන්නේ. සිටිනවා කියලා මාන්නය, අස්මිමානය පමණයි. පැවැත්මක් පිළිබඳ එක්තරා මානයක් පමණයි තියෙන්නේ. සත්‍ය වශයෙන් බලනකොට තියෙන්නේ තෘෂ්ණාව. ඒක නිසා තමයි තණ්හා පෝනා භවිකා. නිතරම ඉදිරියට නැඹුරු වන භවනැති වශයෙන් තිබෙන ඒ තෘෂ්ණාව නිසා, ඒ භව තෘෂ්ණාව නිසා ලෝක සත්වය සංසාරේ දුවනවා. නමුත් එක් එක් අවස්ථාවක් අරගෙන බැලුවාම ඒ හැම අවස්ථාවකම භූත తත්වය හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක්. අර බෝරුවෙක් සමහර විට වාහනයක් ඇදගෙන යනවා ඉදිරියෙන් කැරට් අලයක් පෙන්වනකොට අන්න ඒ වගේ දෙයක්. මේ භවය ඔස්සේ දුවන සත්‍යය ගමන කරන ගමන. අන්න ඒක නිසා මෙතන තිබෙන්නේ යම් කිසි සත්පදාර්ථයක්. එහෙම නැත්නම් ආත්මයක්. විනාශ කිරීමක් නොවේ. ධර්මානුකූලව බලනකොට භව නිරෝධය කියලා කියන්නේ භවයක් හට ගැනීමට හේතු වන අවිද්‍යාව, තෘෂ්ණා ආදී ඉවත් කිරීමෙන් මේ හේතුව නැති කිරීමෙන් භවය නැති කිරීමක්. දුක නැති කිරීමක්. හොඳයි. එතනත් මේ ඊටාම වැදගත් කාරණා කීපයක් මෙතෙන්දී සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නිවනට බය වෙන්නත් පුළුවන්. දැන් නිවනදී ඔන්න මම නැති වුණාය, මේ ඔක්කොම ටික නැති වුණාය, මොකක්වත් නැහැය කියලා අන්න අපේ හිතේ ලොකු බයක් ඇති වෙන්න පුළුවන් නිවනදී මුකුත් නැහැ කියලා. ඒතර ඒ කාරණාව තමයි මේ කටුකුරුණ සන්නාසයෙන් මෙතෙන්දී මතු කරන්නේ. බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව කෙනෙකුට තියෙන භව තෘෂ්ණාවක් පමණයි. ඇත්ත වශයෙන්ම පැවැත්මක් නොවේ කි. නොවේ තියෙන්නේ. කියන කාරණාව මතු කරනවා. මේ කියන්නේ දැන් අපි හැමෝටම ඔන්න දැන් මම ඉන්නවා, මම දැන් මේ පොත කියවනවා, මම මේක බන අහනවා, මම සාකච්ඡාවට සහභාගී වෙලා ඉන්නවා කියන්නේ අපි එක එක එක එක්කෙනා මම කියලා කෙනෙක් හදාගෙන ඒ අපි හදාගත්තේ පුංචි මමයා ඇතුළට වෙලා ඉඳගෙන ඔන්න අපි එක්ක මම බන අහනවා. එක්ක ඔන්න මම දැන් පොත කියවනවා. මේ ආදී වශයෙන් එතකොට මේ මම ඉන්න ගතියක් තියෙනවා. එතකොට එතකොට එහෙම මම ඉන්නවා කියලා ගත්තොත් කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා කියලා ගත්තොත් දැන් මේ නිවනේදී මම නැහැය කෙනෙක් නැහැය පුජ්‍යලයක් නැහැ කිව්වහම ඔන්න කෙනෙකුට හිතේ බයකුත් ඇති වෙන්න පුළුවන් දැන් ඒතර මමට මොකද වෙන්නේ හරි වැඩයි මේ මම නැති වෙනවා කියලා නම් හේතු කෙනෙකුට නිවන් දකින්න බයක් ඇති වෙන්න පුළුවන් ඉතින් එතකොට මෙතන ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ මමෙක් ඉන්නවා කියන හැඟීම නැත්නම් පුජ්‍යලයක් ඉන්නවා කියන හැඟීම අපේ මේ තණ්හාව හරහාම හදපු કૃතිම ස්වභාවයක් සංකල්පයක් එතන තියෙන්නේ කියන කාරණාව ස්වාමීන් වහන්සේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ එතකොට මේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේට අන්‍ය ආගමිකයින් චෝදනා කළාක් තියෙනවා මේ මොකද්ද මේ විනාශකේක ආහාරමයි කියලා වචන පාවිච්චි කළා මොකද මේ දැන් ඉන්න මිනිස්සු නැති වෙනවා ඉන්න සත්‍යය ඔන්න විනාශ කරනවා ඔන්න ඔහොම කියලා මේ විනාශ මේ චෝදනා කරලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතන මේ කලිනුත් සත්‍යයේ පුජ්‍යලයක් නැහැ. දැනුත් මමෙක් කියන එකක් නැහැ. මේ තණ්හාව තියෙනකොට හැබැයි තණ්හාවෙන් පෙන්නනවා නිකන් ඉන්නවා වගේ ගතියක්. දිගට පවතිනවා වගේ ගතියක්. මොකද හැමතිස්සෙම ඉස්සරහට ඔළුව දාගෙන ඉන්නේ. ඒතර මේ මොහොතෙන් ඉස්සරහට යන ගතියක්. හැමතිස්සෙම ඒතකොට ඉස්සරහට නෙරාගෙන යන ගතියක්. තියෙන නිසා හැමතිස්සෙම මේ මොහොතේ ඉන්න ගතියක් නිකන් මේ කෙලෙස් හරහා ඇති කරලා තියෙන බව තමයි මෙතෙන්දී මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව කෙනෙකුට තියෙන භව තෘෂ්ණාවක් පමණයි. ඇත්ත වශයෙන් පැවැත්මක් නොවේ තියෙන්නේ. සිටිනවා කියලා මාන්නයක්, අස්මි මානයක් පමණයි. පැවැත්මක් පිළිබඳ එක්තරා මානයක් පමණයි තියෙන්නේ. ඒතකොට මේ මේක ඉතින් හරිම ගැඹුරු කාරණාවක් ඉතින් තේරුම් ගන්න හරි අමාරුයි. ඒ අපිට මේ අපි මේ ඉන්නවා කියලා හිතාගෙන හිටියට ජීවත් වෙනවා කියලා හිතාගෙන හිටියට මේක මේ කෙලෙස් වලින්ම ආපු හැඟීමක්ය. කෙලෙස් වලින්ම ඉන්නවා කියලා හිත කරපු හිතා ගැනීමක්ය. මාන්නේ හරහාම මම ඉන්නවා කියලා කරපු හිතා ගැනීමක් කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ කාරණාව ඔය තව අර යවකලාපී සූත්‍රයේ එහෙම බුදුරජාණන් වහන්සේ තවත් මතක් කරනවා. ඒ කියන්නේ අහං අස්මීතිකෝ බික්කවේ මඤ්ඤිතමේතං. ඊළඟට භවිස්සන්තිමේ මඤ්ඤිතමේතං. රූපී භවිස්සන්ති මඤ්ඤිතමේතං. අරූපී භවිස්සන්ති මඤ්ඤිතමේතං. ඔය වගේ වචන වලින් විස්තර කරනවා. ඒ කියන්නේ මම දැන් ඉන්නවා කියලා හිතාගත්තත් එතරම් තියෙන්නේ අර වගේ මඤ්ඤණාවක්. කියන්නේ හිතින් කරගත්ත මේ කල්පනා කිරීම. ඊළඟට අනාගතේ ඉන්නවා කියලා හිතාගත්තත් ඒ තියෙන්නේ තර වගේ මඤ්ඤණාවක්. අතීතේ හිටියා කියලා හිතාගත්තත් ඒ තියෙන්නේ මඤ්ඤණාවක්. ඉතින් හරිම අමාරුයි එකෙන් ගත එකතකින් මේ මේ කාරණාවන් තේරුම් ගන්නත් මේ අපිට වෙලා තියෙන මේ ගැටේ ලියා ගන්න. ඉතින් අපි ඔක්කොම නිකන් එකතකින් හරිම පඹ ගාලක පැටලිලා ඉන්නේ. ඉතින් අර බුදුන් වහන්සේ පෙන්ලා දෙනවා මේ බොලා ඉන්නේ පැටලිලා ඉන්නේ. මේ හිතාගෙනයි ඉන්නේ මඤ්ඤණයි කරන්නේ මේ මොකද තණ්හාව නිසායි සංසාරේ දුවන්නේ නැත්නම් මාන්නේ නිසායි මේ මම ඉන්නවා කියලා හිතන්නේ මම හිටියා කියලා හිතන්නේ මම අනාගතෙත් ඉන්නවා කියලා හිතන්නේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. ඉතින් අපිත් ඉතින් ටික ටික ඉතින් උත්සාහවත් වෙන්න ඕනේ මේ ඇත්තද කියන්නේ කියලා ඉතින් තේරුම් ගන්න. ඉතින් එතකොට අ කටුගණ සානහසේවර මතක් කරනවා අන්න ඒක නිසා මෙතන තිබෙන්නේ යම්කිසි සත්පදාර්ථයක් එහෙම නැත්නම් ආත්මයක් විනාශ කිරීමක් නොවේ. ඇත්ත වශයෙන් තියෙන ආත්මයක් විනාශ කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඇත්ත වශයෙන් තියෙන මම විනාශ වීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඇත්ත වශයෙන් ඉන්න කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක් විනාශ වීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ධර්මානුකූලව බලනකොට භව නිරෝධය කියලා කියන්නේ භවයක් හට ගැනීමට හේතු වන අවිද්‍යා තෘෂ්ණා ආදී ඉවත් කිරීමෙන් ඒ හේතුව නැති කිරීමෙන්ම භවය භවය නැති කිරීමක්, දුක නැති කිරීමක්. ඒතකොට මේ ප්‍රකාශිතින් සෑහෙන්න ගැඹුරුයි. ඉතින් කෙසේ නමුත් මම හිතනවා අද අපි සෑහෙන්න මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉතින් මේ අපි මේක සාකච්ඡාවක් වශයෙන් පවත්වාගෙන යන නිසා මම කැමති කාට හරි අද කරපු මේ මේ කටුළු නිසානාස ඉදිරිපත් කරපු දේවල් හෝ එහෙම නැත්නම් මම කියපු දේවල් වලින් හෝ යම්සි පැන නැගිච්ච ප්‍රශ්නයක් සැකයක් මොන හරි දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ අදහස් වලටම තව ඌණ පූර්ණයක් කරන්න තියෙනවා නම් එහෙම හරි ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. අවසරයි සනන්තයරමී මම ඉන්නවා කියන එක දැනෙන නිසා නම් තරමේ මම දන්නේ අද කියලා කියන තරමේ දැන් මොකක් හරි අත්දැකීමක අපි නිරෝධය දකින්න නැතුව ඊළඟකට තෘෂ්ණාවෙන් අල්ලන්න පයින් හින්දාද සන්නේ. ඒකට භව තණ්හාව තියෙනවා. එතන තියෙන භව තණ්හාව ඔව් එහෙම කියන්න පුළුවන්. හිඩස අපිට මගහැරලා යනවා. හිඩ හිඩස එනකන් ඉන්නේ නැහැ. ඔව් හිඩස එනකන් ඉන්නේ නැහැ. අපේ බව තණ්හා ක්‍රියාත්මක වෙන නිසා අන්න මේක ෂය වෙන්න කලින් ඊළඟ එක අල්ලනවා. මේක ෂය වෙගෙන යනවා. මේක ඒකාකාරී වෙනවා. බෝරින් වෙගෙන යනවා. ඒතකොට බව සෘෂ්ණාවෙන් කියනවා මේක නම් දැන් ගඩන්නේ. මෙහෙම එකක් ඕනේ දැන්. ඊට පස්සේ අන්න ඊළඟ එකක් අල්ලනවා. අර වඳුර අතෙන් අතට යනවා වගේම තමයි. මේ අපිට දැනෙනවා මම දිගටම ඉන්නවා. මම දිගටම ඉන්නවා කියලා එහෙම කියන්න පුළුවන් ඉතින්. භව තෘෂ්ණාවෙන් අපිව මෙහෙවනවා. ඇත්තටම එතන එතන තියෙන්නේ අර එතන මම ඉන්නවා කියන එකටත් වඩා තණ්හාවෙන් ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට පැවැත්මක් ගැන හැඟීමක් ඇති කරනවා නේ. හැමතිස්සෙම මම ඉන්නවා. මම කියන එක වචන කෙසේ වෙතත් يعني අර පැවැත්මක් ගැන හැඟීම එතන තියෙනවා. මොකද ඉතින් දිගට ඉන්නවනේ. මේක අවසන් වෙනවනේ යනවනේ තව ඊළඟ එක අල්ලනවා. මේක අවසන් වෙන්න දෙන්නේ නැහැ. නිරෝධයක් කිසිලාක වෙන්න දෙන්නේ නැහැ. හැමතිස්සෙම පැවැත්මක් සමුදයක්මයි තියෙන්නේ. හට ගැනීමක්මයි තියෙන්නේ. අර සංස් දැන් විඥාණයෙන් අනිත් පැත්තෙන් හදනවා නේද සංස් දැන්. අපි අරමුණක් අල්ල ගන්නකොට ඒ අරමුණ අත්හිඳින මම ඒකෙන් කැඩපතක් වගේ මොකක් හරි හදනවනේ නේද? ඒක එහෙම ඉතින් කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දැන් ඒක අපි මෙහෙම හිතමු දැන් දැන් භාවනාවක් වගේ දෙයක් කරනකොටත් විඥානයේ පිළිඹු වෙනවා. විඥානයේ පිළිඹු වෙනවා. නමුත් එතන හොඳට සතිමත් වීම හරහා මමෙක් හදන ගතිය අඩුයි කියන්න පුළුවන්. නේද? මමෙක් හදන ගතිය අඩුයි. නමුත් අපි සතියෙන් තොර වුණ ගමන් අන්න තණ්හාව ක්‍රියාත්මක වෙනවා එතන. තණ්හාව ක්‍රියාත්මක වෙලා හැමතිස්සම මම පිළිබඳ සංඥාවක් මම පිළිබඳව යම්කිසි ඉන්න ගතියක් මමෙක් එතනට ඈඳ ගන්න ගතියක් තියෙනවා. නමුත් හිතන්න සාමාන්‍යයෙන් අපි තුමු ඔන්න ආනාපාන සතියක් වඩනවා. ආනාපාන සතියේක හොඳට හුස්ම රැල්ලේ හිත තියාගෙන ඉන්නකොට ඒ හුස්ම රැල්ලේ තියෙන හටගත් ස්වභාවය නැති වෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය බලබලා ඉන්නවා මිසක් එතන මමෙක් හදෙන ගතියක් නැහැ. නේද? සනස මුලින් පටන් ගන්නකොට තියෙනව නේද සනස? ඒක තමයි. මුලදී තියෙනවා. අනිවාර්යයෙන්. මුලදී තියෙනවා. මම මේ කිව්වේ හිතන්න දැන් මුලදී අපි පටන් ගන්න මට්ටම එහා ගිහිල්ලා ආස්වාස ප්‍රස්වාස කියලා අපි කියන ඒ සම්මුති මට්ටමත් එහාට ගිහිල්ලා හිතන්න මේක ඇතිවීමක් නැතිවීමක් විතරක් දකින මට්ටමක් කියලා. උදේවයක් විතරක් බලන මට්ටමක්. එතෙන්දී දැන් මෙයාට දැනෙන්නේ නැහැ මේක කයේ කොහෙද කියලාවත් දැනෙන්නේ නැහැ. එච්චරට හිත සියුම් වෙලා දැන් මේ කොහෙදෝ මන්ද හුදු දැනීමක් තියෙනවා. අන්නේ දැනීම ඔන්න හට ගන්නවා, ඔන්න නැතිලා යනවා. ඔන්න හට ගන්නවා, ඔන්න නැතිලා යනවා. ඔන්න ඒ වගේ ඊටාම හොඳ සූක්ෂම මට්ටමක් හිතේ පවතිනකොට අන්න අර හට ගන්නා නැති නැති වෙන අවස්ථාවක් මිසක් දිගට පවතිනවා කියන හැඟීමක් එන්නේ නැහැ දැන්. අර අර මේ කච්චානගත සූත්‍රයේදී බුදුහාඳුරු පෙන්නන්නේ. දැන් හට ගන්න පැත්ත විතරක් දැකන ගත්තොත් එහෙම තියෙනවා කියන අන්තයකට යනවා. සියල්ල ඇත කියන අන්තයකට යනවා. නැති වෙන එක විතරක් බලන්න ගියොත් එහෙම මේ මොකක්වත් නැහැ කියන අන්තයකට යන්න පුළුවන්. නමුත් මේ හැමතිස්සෙම මොහොතක් පාසා හේතුන් ඉදිරිපත් වෙනවා ඔන්න එතකොට හට ගන්නවා ඊට පස්සේ ඔන්න නැතිලා යනවා. ආයෙත් හේතුන් ඉදිරිපත් කරනවා ඔන්න හට ගන්නවා ඔන්න නැතිලා යනවා. ඉතින් මේ මේ ක්‍රියාදාමයේ දකින්නකොට අර අන්ත දෙකෙන් අන්ත දෙකෙන් අපි මිදෙනවා. එතකොට අන්න බුදුහාඳුරෝ කියනවා මේ මේ අන්ත දෙකෙන් මිදෙනකොට එතනත් නැහැ මෙතනත් නැහැ මේ දෙක අතරත් නැහැ. නේද? අර මොකක්ද අර බාහිරට කියන්නේ? දිත්තේ දිත්තමත් සම්භවිසති සුතේ සුතමත් සම්භවිසති ආදී වශයෙන් විස්තර කළා ඒතකොට මේ විදිහට කරගෙන යම් සීනෙක යනකොට අන්න එතනත් කෙනෙක් හදන්නේ මෙතනත් කෙනෙක් හදන්නේ ඔය දෙක අතරක් කෙනෙක් හදන්නේ කෙනෙක් කියන්නේ මමෙක්. එතනත් දැන් මම නැහැ. දැන් අපි රූපයක් දිහා බලනවා කියලා හිතන්න. අපි දැන් රූපය දිහා බලනකොට රූපය ලස්සනයි කියලා ගත්ත ගමන් නැත්නම් රූපය මගේ කියලා ගත්තොත් අන්න එතන මම ඉන්නවා. හරි නැත්නම් එතන මගේ රූපේ තියෙනවා කියලා හරි එතනට යන්න පුළුවන්. එහෙනම් නැත්නම් මම රූපය බලනවා කියලා හරි මෙතනට එන්නත් පුළුවන්. නේද? එතන මේ අන්ත දෙකේ මම කොහේ හරි ඉන්නවා. මම රූපේ බලනවා. නැත්තම් මගේ රූපේ මම බලනවා. ඒ වගේ මාක් හරි නිකන් ඔය පටලවා ගැනීමක් තියෙනවනේ. මම කැඳ ගන්නවනේ. නමුත් අර වගේ හොඳට මේක ඇති වෙන තියෙන ස්වභාවයක් බල බලා ඉන්න පටන් ගත්තොත් එතන මේ හුදු ඇති වෙන තීමක් දකින්නවා මිසක් එතකොට කොහෙද මම ඉන්න තැනක් නැහැනේ. මම ඉන්න තැන පනව ගන්න බෑ. ඒ වගේම ඉතින් ඒක ගැඹුරට ගිහිල්ලා අර බාහියට කිව්ව මට්ටමේදී රූපයක් දැක්කට එතන ප්‍රපංච කරන්නේ නැත්නම් හිතේ විතර්ක ගොඩ නැගෙන්නේ නැත්නම් දැක්ක මතින් නතර වෙනවා නම් ඒතකොට ඒ බලපු රූපය තුල කෙනෙක් නැති ගතියක් ඉන්නවනේ. බලපු කෙනෙක් නැහැ. දකින්න කෙනෙක් නැහැ. දකින්න දකින්න දෙයක්වත් නැහැ ඉතින් බලහම. රූපයක් කියලා නහවලා දැක්කය, මේක දැක්කය කියලා දකින්න කෙනෙකුත් නැහැ. බලපු කෙනෙකුත් නැහැ. ඉතින් එතකොට අර මම මම හදන ගතිය එතකොට ටික ටික නිකන් ෂය වී යාමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම කියන්න පුළුවන්. නේද? ටිකක් ඉතින් අමාරු පැති ඉතින් මේ සෑහෙන ගැඹුරු පැති මේ ඉදිරිපත් කරන්න ඉතින් සාමින හන්සේ. අසසමිනාත මේ දැන් මෙතන මේ කියවන යනකොට මට එන්නේ මේ මම කියන්නේ හේතුන් පටිච්ච සම්භූතාම තමයි. ඔව්. දැන් මේ සලායතනයත් එක්ක ගනුදෙනු කරනකොට තමයි මම එන්නේ. ඒකල් මම නෑනේ. අන්න හරි. සලායතනයේ අරමුණ එනකොට තමයි මමත් එන්නේ. මමත් එනවා. තණ්හාව තණ්හාව ගෑවුනාට පස්සේ මේ මේ ඒ සලායතන ක්‍රියාකාරීත්වයට කෙනෙක්ව ආරෝපණය කරනවා. තණ්හාවෙන් අවිද්‍යාවෙන් දැන් අපි ඇහැගත්තොතින් දැන් භවංගේ තියෙන භවංගේ තරණය වෙලා චක්කු විඥානෙ පහළ වෙනකොට ධම්මනියාමයේ කරන චිත්තක්ෂණේ එක එකයි පහළ වෙන්නේ. ඒ පහළ වෙනකොටම මෙතන එනකොටම දැන් ඇහැ පිටිපස්සේ මං ඉන්නවා ඉස්සරහා ගුවන් තියෙනවා. ඒ දෙන්නේ කෙනා විඥානේ මායාවට අහු වෙලා කියන්නේ අර දසනාය පහතබ්බා කියන එක එතනි තමයි ඔය කියක්ම කියන්නේ කියන්නේ හැමතිස්සම විඥාණයෙන් දෙකට බෙදලා දෙනවා. දෙකට බෙදලා දෙනවා මෙන්න මෙතන රූපේ මෙන්න මෙතන මම. මෙන්න මෙතන සද්දේ මෙන්න මෙතන අහන මම එතන නැත්නම් මෙන්න මෙතන රස මෙන්න මෙතන විඳින මම කියලා හැම තිස්සෙම එතකොට අර ඔක අර මේ තවත් මජ්ජේ සූත්‍රයේදී එහෙම කියන්නේ ඒ කියන්නේ බාහිර බාහිර ආයතනයේ එක පැත්තක් ආධ්‍යාත්මික ආයතනයේ තව පැත්තක් විඥානයේ මැද්දේ තණ්හාව තමයි ගැටේ ගහන්නේ එතකොට සලායතනේ දැන් ඇත්ත වෙලා තුමිනියට කොහොම සලායතනෙන් එන ඒ ගැටලුව නැහැනේ එහෙම කියන්න බෑ ඇහැ විතරනේ නැත්තේ යාට ඒක ඒක තමයි. අනේ නැතුනසයට කන් සෝත ගැටලුවක් නැහැ. දැන් අපිටත් ඒක එහෙම කරගන්න පුළුවන් නම් අපේ පේන සක්‍රීය කක්‍රීය කරගන්න පුළුවන් නම් නෑ එහෙමම නෙමෙයි ඉදිරිපත් කරන ක්‍රමය. එහෙම ප්‍රතිපදාවක් එහෙම ප්‍රතිපදාවක් අර පාරාසරිය කියලා <laughs> එක්කෙනෙක් කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ බුදුහාඳුරෝ කියනවා එතෙන්දී එහෙමනම් ඇස් නැති අය ඔන්න හොඳටම ඉන්ද්‍රිය দমনයක් තියෙනවා. නැත්තම් ඉන්ද්‍රිය මේ සංවරයක් තියෙනවා. නැත්තම් කන් ඇහෙන් නැති අයගේ ඉන්ද්‍රිය দমনයක් තියෙනවා කියලා. එහෙම නෙමෙයි බුදුහාඳුර කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එතනදී ඒ කියන්නේ ප්‍රඥාව අවදි කර ගැනීම හරහා ඇස් තිබුණට ඇස් වලට පෙනුණට ඇස් වල රාගයක් හටගන්න නැති ගතිය. රූපේ රාගයක් ඇති වෙන්නේ නැති ගතිය. ඒ කියන්නේ මේ ඒ ඒ රාගයක් හටගත්තත් කැමැත්තක් හටගත්තත් ඉක්මනටම නැවතත් උපේක්ෂාවට ගැනීමක්. අන්‍ය වගේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්න. අර ඔය මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රයේ තියෙන මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒකෙදි එහෙම විස්තර කරන්නේ ඒකයි දැන් ඇහැට රූපයක් හම්බ වෙනවා ඒ හරහා වන්න මනාපයක් හටගන්නවා මනාපයක් හටගත්තට මේ ඒකට ඔස්සේ යන්නේ නැහැ. ඒ වෙනුවට අර තමන්ගේ හිතේ තියෙච්ච උපේක්ෂාව නැත්තම් මුකුත් අල්ලපු නැති ස්වභාවයට නැවතත් හිත ගන්නවා. අන්න වගේ පැත්තක් ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව ඇස් අන්ධ කර ගැනීම එහෙම නැත්නම් කම් බිහිරි කර ගැනීම ප්‍රතිවදාවක් නෙමෙයි වෙන්නේ. දැන් මේ විදිහට දැන් විතර ඔබ වහන්සේ ඔතන ඉඳගෙන ධර්ම දේශනා කරනවාය කියලා අරගත්තත් දැන් මම මෙතන ඉඳගෙන ධර්ම දේශනා අහනවාය කියලා අරගත්තත් බැරි වෙනවා මේකෙන් නිදහස්. නිදහස් වෙන්න. ඔව් ඔව්. නැත්තම් අපිට හිතන්න වෙන්නේ මෙතන ක්‍රියා ක්‍රියා ක්‍රියා ක්‍රියා රසක් සිද්ධ වෙනවා. ඒතකොට මෙතන නිකන් සද්දයක් පිට වෙනවා. ඔව්. නෙමෙයි නැත්තම් සද්දයක් පිට වෙනවා. ඒතකොට මෙතන කනක් කනක් හරහා මේ කන ඒක ග්‍රහණය කරගන්නවා. නැත්තම් කනට ඇහෙනවා ඒක. ක්‍රියා තමයි ඔක්කොම තියෙන්නේ බැලුවහම. ක්‍රියා රසක් තියෙන්නේ. ඒ ඒ ඒ ක්‍රියා රසක් මිසක් කියන්නේ පුඤ්ඤලේ සත්වයක කියන සම්බන්ධයක් ඉතින් ගන්න අමාරුයි නේද? නෑ ඒක එහෙම මේ විදිහට දැන් අපිට දැන් මම ගැන කිව්වද දැන් අපි මම කලසුදු කර්ම කවලමී කරලා තියෙනවා. ඉතින් මට සිද්ධ වෙන්නේ එකෝ පාපයෙන් මිය ගිහිල්ලා දුගති ගාමින් එහෙම නැත්නම් පියෙන් නැතිලා දුගති ගාමින් එහෙම නැත්නම් දැන් භාවනා කරන එකෙන් බ්‍රහ්ම ලෝකය. ඉතින් බුදුහාමුදුරු පාල එන්නේ ඉස්සලත් ඔය தත්ත්වේ තිබුණානේ. ඔව්. බුදුහාමුදුරු පාලලා තමයි පුණ්‍ය පාප බහිනස කියන තැනට. හරි. එතකොට අපි කොහොමද මේ සලායතනෙන් ඉතු භවයේ ඉතුරු වෙන්නේ නැති වෙන්නේ දන්නේ නුකරා. ඒක තමයි. ඒක තමයි ප්‍රතිපදාව වශයෙන් පෙන්වන්නේ. මේ භව තෘෂ්ණාව දුරු කරගන්න ඕනේ. ඒකමයි ප්‍රතිපදාව වශයෙන් කියන්නේ. ඉතින් කොහොමද මේ අර ඊළඟ ඊළඟ මොහොතක් දක්වා අදින ගතිය ඒක ඉතින් තණ්හාව සම්පූර්ණයෙන් ඡය වුණොත් තමයි ඉතින් මෙතනම ඉවර වෙන්නේ. ඉවර වෙන්නේ කියන්නේ ඉතින් ඊළඟ භවයක් නැති ස්වභාවයකට කියන්නේ ඊළඟ භවයක් කියන එක වෙනුවට ඉතින් අපිට ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරන ගතිය ඊළඟ මොහොතේදී මට සතුටක් ලැබෙයි ඊළඟ සිද්ධියෙන් මට ආස්වාදයක් ලැබෙයි මේක ඉවරනාට පස්සේ මම ඔන්න මට යන්න පුළුවන් දැන් එහෙමනේ අපේ හිතේ හැමතිස්සම තියෙනවා මේක දා පොඩ්ඩයි තියෙන්නේ පොඩි වෙලාවයි ඊට පස්සේ මට යන්න පුළුවන් ඊට පස්සේ මට සක්මුණට යන්න පුළුවන් ඊට පස්සේ මට කුටියට යන්න පුළුවන් ඊට පස්සේ මට විවේකයක් ගන්න පුළුවන් එහෙමනේ හැමතිස්සම ඊළඟ එකට අල්ලන ගතියක් තියෙනවා හැමතිස්සම ඔළුව දාගෙන ඉන්නම එහෙලඟ මොහොතට මේක දා පොඩ්ඩෙන් ඉවරයි ඔන්න ඉස්සරහට යන්න පුළුවන් ඉතින් අර මේ මොහොතේ ජීවත් වෙන ගතියක් ඔව් මේ මේ අන්හර පච්චුප්පන්නංචව ධම්මං තත තත විපස්සති ඉතින් අර බුදුහාඳුර පෙන්නන්නේ අර එතන එතන හටවන හට ගන්නා ස්වභාවය එතන එතන දකින්න ඕනේ එතන එතන හේතුඵල වශයෙන් දැකගත්තා නම් අන්න තේරෙනවා මෙතන මේ මේ පණවන්න කියලා මමෙක් නැහැ පණවන්න කියලා පුජ්‍යලයක් නැහැ මෙතන එතන එතන හේතුන්ගේ එක්ව යාමක් තියෙනවා හට මේ මුලිච්ච වීමක් තියෙනවා ඒ නිසා හට ගන්නවා දැන් අර චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඔහොමනේ කියන්නේ. ඇහැ ඇහත් රූපයත් නිසා චක්කු විඥානයක් හට ගන්නවා. එතකොට මේ ඇහැයි රූප දෙක නිසා අන්න මෙහෙම රූප ඇහැ රූප දෙකක් තියෙනවා කියලා අවබෝධයක් චක්කු විඥානයක් අන්න හට ගන්නවා කියලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉතින් ඕක ඉතින් අර මන්ද මේ කියන්න කියන්න නම් පුළුවන් ඉතින් පොතේ තියෙන එක කියන්න පුළුවන් ඉතින් ඔයා ප්‍රතිපදාවක වශයෙන් කරනවා කෙනෙක් ඉතින් ලොකු වැඩ ඉතින්. <laughs> දැන් අර දැන් අද බාහ්‍ය දාරුචීරයට දැන් බුදුන් වහන්සේ කියන කතාව. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දැකපු දේහි කෙනෙක්ව හදන්නේ නැතුව මම එක්ක හදන්නේ යන්නේ නැතුව ඔතන ප්‍රපංචයක් කරන්නේ නැතුව හිතේ විතරක ගොඩනගා ගන්න යන්නේ නැතුව දැකපු පමණින් නතර වෙන්න. මාර ප්‍රතිපදාවක් නේද තියෙන්නේ. කියන්නේ මාර ශික්ෂණයක් එතන තියෙන්නේ. ඒ පුදුමාකාර ශික්ෂණයක් තියෙන්න ඕනේ. දැන් දකිනවා දැක්කට එතන ඇලෙන්නත් බෑ. ඒකත් එක්ක ගැටෙන්නත් බෑ. ඇලීම් ගැටීම් වලින් තොරව දැකපු දැකපු පමණින් ඒක නතර කර ගන්නවා. හිතේ මොකක්වත් විතර්ක පහළ කරන්න බෑ. <laughs> ඊළඟ සද්ද ඇහෙනවා සද්ද ඇහුනට ඒක ගැන කතන්දර ගොතන්න බෑ. ඇහුණ හැබැයි. ඇහෙනවා ඇහුණ මාත්‍රයෙන් මතර වෙනවා. දිවට රස දැනෙනවා රස දැනුණාට අන්න විතර්ක කොට නගාගෙන ප්‍රපංච කොට නගාගෙන මම මේ කදාගෙන මොකක්වත් කතන්දර ගොතන්න යන්න බෑ. පුදුමාකාර ශික්ෂණයක් එතන තියෙන්නේ. ඔව් ඉතින් මේ ශික්ෂණය දවසෙන් දෙකෙන් ගන්න බැරි වෙයි ඉතින් අනිවාර්යෙන් ඉතින් ප්‍රතිපදාවක නිරත වීම හරහා කියන්නේ මේ ශික්ෂණය එන්න ඕනේ නිකන් අපි මේ හිතලා නෙමෙයිනේ අපිට ඔක හිතලා කරන්න බෑනේ ආ දැන් බුදුහාඳුරු මෙහෙම කිව්වය මම දැන් රූපයක් දැක්කහම මුකුත් නොහිත ඉන්න ඕනේ එහෙම කියන ඉතින් අපිට ඕක හිතට විධානයක් දුන්නා කියලා හිත නොහිත ඉන්නේ නැහැ හිත මොනා හරි බහුවතයක් කියනවා නේද ඔව් ඒ කියන්නේ ඈ මොකක් හරි ඒ කියන්නේ ඒ කියන්නේ ඔනේ ඒ කියන්නේ දැන් හිත දැන් අපිට අපි නිකන් හිතට විධානයක් දුන්නට ඔබ දැන් මුකුත් නොකර හිතා හිටපන්. නැත්නම් ඔබ මුකුත් නොහිත හිටපන් කාව හරි දැක්කහම. එහෙම ඉතින් හිතට අපි විධානයක් දුන්න පමණින් හිත නොකර ඉන්නේ නැහැ. මොකද හිතේ තියෙනවා තාම අර එන මේ මේ කියන්නේ ආපු ගැම්ම තියෙනවනේ. ඒ ගැම්මට එයා හිතනවා. කවුරු හරි කැමති කෙනෙක් දැකවා මෙයා ලස්සනයි කියලා අන්න දෙයට පහ ඇඟීමක් පහළ වෙනවා. තණ්හා කැමැත්තක් ඇති වෙනවා. අප අකමැති කෙනෙක් දැක ගමන් අම්බෝ මුට දෙන්න ඕන දෙකක් කියලා අන්න මේ අකමැත්තක් ඇති වෙනවා. අන්න ඒ වගේ ඉතින් හැමතිස්සෙම හිතේ තියෙන ඒ කෙලෙස් ක්‍රියාත්මක වීම හරහා හිත නැවතත් අවදිමත් වෙනවා. හිත නැවතත් මේ කතා කරන්න පටන් ගන්නවා. කියවන්න පටන් ගන්නවා. ඉතින් ටික ටික මේ ක්‍රියා ක්‍රියාදාමයේ තියෙන නිස්සාරත්වය තේරුම් ගැනීම ප්‍රතිපදාවක් කරාම කරලා. ඒ කියන්නේ අපි මේ හටගන්නා වූ දේ හටගන්නා හැටි නැවත නැවත දකින්න දකින්න තමයි එතකොට මෙතන තියෙන්නේ මේ අර හටගන්න දෙයක් එතන එතන මතුවෙන දෙයක් හේතු නිසා හටගන්න දෙයක් කියන අන්නේ සෑහෙන තින් ගැඹුරෙන් හිත අතහරින්න ඕනේ මම අතහැරලා හරියන්නේ නැහැ මට මේක පොතින් තේරුණා කියලා හිත අතහරින්නේ නැහැ හිතටම පෙන්ලා දෙන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ වගේ තත්ත්වයක් හිතව හිතම නිකන් හිතටම නිකන් අධ්‍යාපනයක් ලබා දෙනවා වගේ දෙයක්. පුංචි ළමයෙකුට නිකන් මේ මේ හොඳ නරක කියලා දෙනවා වගේ අපි අම්මගේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අම්මට තාත්තට තේරුණාට පුංචි ළමයාට තාම තේරලා නැත්නම් පුංචි ළමයාට පුංචි ළමයා තේරුම් ගන්නකම් පුංචි ළමයාට උගන්වන්න ඕනේනේ අන්න ඒ වගේ තමයි නිකන් අපේ හිත අපේ හිතරත් අපි තේරුම් ගත්ත කියලා වැඩක් නැහැ අපි නිකන් තේරුම් ගන්නෙත් නිකන් මතුපිට දැනුමකින් විතරයි අන්න හිතට ගැඹුරකින් මේක පෙන්ලා දෙන්න ඕනේ ඒක තමයි භාවනාවක් භාවනාමය ඥානයක් කියන්නේ ඒකයි බොහොම නිශ්ශබ්ද මනසකින් මේ තියෙන හටගත්තා වූ දේ මේ භූත කියන ස්වභාවය හිතට පෙන්ලා දෙන්න ඕනේ. භූත කියන தත්ත්වය නැවත නැවත මේ හේතුන් නිසයි මේක සිද්ධ වෙන්නේ. එතන කෙනෙක් නැහැය, මමෙක් නැහැය, ඕක පවත්වන්න බෑය. මෙතන තියෙන අනිත්‍ය ස්වභාවයක් කියලා. හිතටම මේක හේතු ගන්නන්න ඕනේ. හිත හිතටම හේතු ගැන්නුවොත් අන්න හිත අයින් කරනවා. හිත අයින් වෙන්නේ එතකොට. ඒකයි බුදුහාඳුර කියන්නේ යථාභූත ඥාන දර්ශනයම නිබ්බිදාවට හේතු වෙනවා. හිතටම ඇත්ත ඇති සැටියෙන් තේරුණා නම් යථාභූත ඥාන දර්ශනයක් හිතේ ඇති වුණා නම් ඒක ධර්මතාවයක් වශයෙන් හිත එතනින් අයින් වෙනවා කියලා කියනවා. ආයේ අපි අපි චේතනාවක්වත් පහළ කරගන්න ඕනේ නැහැ කියනවා මේ ආයෙ දැන් මම ඕකෙන් හිත අයින් කරගන්න ඕනේ අනම්මනම් කියලා අපි චේතනාවක්වත් පහළ කරගන්න ඕනේ නැහැ කියනවා. ධර්මතාවයක් වශයෙන්ම හිතට මෙන්න මේ ඇත්ත ඇති සැටිය තේරුණා නම් හිතේ යථාභූත ඥාන දර්ශනය පහළ වුණා නම් අන්න හිත නිබ්බිදාව පහළ කරගන්නවා. හිතට නිකන් විරාගයක් ඇති වෙනවා. දැන් අන්න නිකන් අරමුණ බොඳ වෙලා යනවා. දැන් අරමුණෙන් හිත ඈත් වෙනවා. අන්න හිත අරමුණෙන් නිදහස් වෙනවා. අන්න හිත අරමුණෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා නම් අන්න එතන තියෙනවා විමුක්ත ස්වභාවය. අරමුණකින් තොර ස්වභාවය. අරමුණ ග්‍රහණය නොකරපු ස්වභාවයක්, හිස් ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ ප්‍රතිපදාවකින්ම ඒක මේ පුරුදු කරන්න වෙනවා හිතට. දැන් මෙතන මේ දිත්තේ දිත්තමත්තම් කියන තැන ස්වාමීන් වහන්සේ මේ අරමුණ ගන්න සිත දෙලින්ම ප්‍රභාස්වර ගතියක් තියනවා කියන එක නේද පැහැදිලි වෙන්නේ. අරමුණ ගන්න සිත ප්‍රභාස්වරයි. ආගන්තුක වෙන අපේ අර සංඥා සංකාර වලින් තමයි මේක කිල්ටු වෙන්නේ. ඔව්. එතන අරමුණ ගන්න හිත කියන්න බෑ. අරමුණේ තියෙන නිකන් නෑ අරමුණ නෙමෙයි. හිතේ තියෙන ඔරිජිනල් ගතිය. නැත්තම් හිතේ තියෙන හරි මූල ස්වභාවය ප්‍රබාස්වරයි කියලා හිතන්න පුළුවන්. ඒක හැබැයි අර රූපයක් අල්ලගත්තට පස්සේ රූපයක බැඳුනට පස්සේ ඒකට ඇලුනට පස්සේ අන්න ආයි කෙලෙසෙනවා. ආයි කිලුට වෙනවා. නැත්තම් ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක නැත්තම් හිතේම යන දෙයක ඇලුනට ගලුනට පස්සේ ඒ එන බාහිරෙන් එන ඒ කෙලස් ටික මේකට හේතු වුණාට පස්සේ අන්න මේකේ අර ප්‍රබාසර ගතිය ආවරණය වෙනවා. නේද? නිකන් නිකන් බොහොම ප්‍රබාසවල පිරිසුදු ස්වභාවයක් තිබුණා. මේ නිකන් රූපයක් දැකලා නිකන් වර්ණ ගැන්නුණා වගේ. නැත්තම් සද්දයක් ඇහිලා මේක නිකන් කිලුටුණා වගේ දෙයක්. අන්න ඒ වගේ දෙයක් වෙනවා කියලා තමයි හිතා ගන්න වෙන්නේ. කොහොම හරි එතකොට අපිට විඥානේ පහළ වුණා නම් භවය සකස් වෙනවා. කිසිම කතාවක් නැහැ. නෑ අතන ඉතින් කතා කරන් දැන් විඥානය කියලා කියන්නේ එතකොට ඔය මහත්ය කතා කරන මට්ටමේදී ඒ කියන්නේ අපි තුමු ඇහැට රූපයක් දැක්කහම එතන ඔන්න මේ මේ රූපේ හොඳයි කියලා හිතාගෙන ඒකට බැඳෙන්න බැඳෙන්න දැන් ඔන්න නාම රූපයට ඇලෙනවානේ අපි නාම වලට ඇලෙනවා කියන විඥානය හොඳට බැහැගත්තා එතකොට ඉතින් භවය සකස් වුණා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ භවය ඔව් භවය කියන්නේ මේ ඊළඟ භවය නෙවෙයි දැන් මේ දැන් තිබුණා ඊට කලින් තිබුණා බොහොම ශාන්ත ස්වභාවයක් දැන් මේ රූපේ දැක්කා ආ මේ රූපේ හොඳයි කියලා අන්න දැන් මේ ඔන්න ඇලුනා. ඊළඟ මොහොතක් දැන් අල්ලගත්තා. ඊළඟ නිකන් භව තත්ත්වයක්. දැන් මහත්තයා හිතලා මෙහෙම දැන් මහත්තයා ඉන්නවා නිකන් වේලිලා වගේ ඉන්නවා. මොකක්වත් නැහැ දැන්. මෙහෙම හරීම නිකන් අර නිසරණනේ ඉන්නෙත් ඔහමනේ. මේ රැයට කන්නත් නැහැ. ඉතින් ඒ වගේ ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතින් ඔහොම ඉන්නකොට ඉන්නකොට ඉතින් දැන් එපා වෙලා ඔන්න ඇහැට පේන බොහොම ප්‍රිය දර්ශනයක්. අපේ දර්ශනයක් පෙවුන ගමන් අම්මා මේක නම් හොඳයි මේක නම් හොඳයි කියලා අන්න තංගාලා ඒ දැන් අර හිතපෝ ඒකාකාරී තත්වයෙන් හිතපෝ ඒකාකාරී තත්වයෙන් අත මිදලා නිකන් අර අලුත් තත්ත්වේ ආස්වාදයකට දැන් හිත පයින්නවා අලුත් තත්ත්වය දැන් හදාගත්ත දැන් මේ තත්ත්වය අමතකයි දැන් ඉන්නේ નિසරණනේ නෙමෙයි දැන් දැන් ඉන්නේ ඔන්න වෙන තැනක ඉතින් හදාගත්ත නිකන් අපි හිතමු මාකට චිත්‍රපටයක් පෙන්වන තැනක් හම්බුණා කියලා ඔන්න දැන් මේ හදාගත්ත චිත්‍රපටය තුළ තමයි දැන් ජීවත් වෙන්නේ මෙන්න මේක භව තත්ත්වයක් එතකොට මෙන්න මේ භව තත්ත්වය තමයි ඔය මේ අපිට හැදෙන්නේ නිරන්තරයෙන්ම. මේ එහෙමම තමයි. මේකම දැන් මේ කියන්නේ මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන දේ. මරණ මොහොතේදීත් මේකම තමයි සිද්ධ වෙන්නේ. <laughs> මරණ මොහොතේදීත් ඉතින් ඊළඟ එකක් අල්ලනවා. එන්නේ ඊළඟ භවයත් ඉතින් ගන්නවා. ඉතින් ඊළඟ දැන් يعني අපේ මේ ඇති කරගත්ත කර්ම ආහාරමේ ටික ඔක්කොම ඉදිරිපත් වුණාට පස්සේ දැන් මේ භවයේ චුත වෙනකොටම ඔන්න ඊළඟ ගැන කැමැත්තක් ඇති වෙනවා. අපි හිතමු ඔන්න මනුෂ්‍යාත්මයක් මේ කියලා. ඔන්න ඊළඟ භාවයක් ගැන කැමැත්තක් ඇති වුණා. ඔන්න එතනම ආයේ පිරිසිඳ ගත්තා ඉතින්. අන්න එතන එතන ක්‍රියාත්මක වෙනවා. හරි මොහොතක් මොහොතක් පාසා මෙතන වෙච්ච ක්‍රියාදාමයම මරණ මොහොතේදීත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා ඉතින්. ඔව්. හොඳයි වෙන විශේෂ ප්‍රශ්න නැහැ නේ. හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අද අපේ සාකච්ඡාව එහෙනම් අපි අවසන් කරමු. එතකොට අපි පැය එකයි කාලක් විතර අය කාලයක් මේ විදිහට සාකච්ඡා කිරීමෙන් රැස් කරගත්තා වූ යම් කුසලයක් වේ නම් එතකොට මේ දේශනා මාලාව ඉදිරිපත් කරපු ඒ අතිපූජනීය කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේටත් මේ දේශනා මාලාව කරන්න කියලා ආරාධනා කරපු ඒ අතිපූජනීය මහෝපාද්‍යය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේටත් අපි අනුමෝදන් කරමු. ඒ වගේම මේ සඳහා යම් මණ්ඩලකින් දායක වුණු සියලු දෙනාටම මේ පින් අපි බෙදා හදා දෙමු. අපි ettavataachාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ettavataach amhehi sambataṃ puñña sampadaṃ sabbhe devā anumodantu sabba